ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන්වනේ බ්‍රහස්පතින්දා සතිපතා පවත්වාගෙන ලැබෙන ධර්මදේශනා මාලාවේ අදත් වාරයක් අදත් බ්‍රහස්පතින්දාවක් ධර්මදේශනාටයි සියලුම දෙනා රැස්ලා ඉන්නේ අපි tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කස්මා පනීතං භගවතා අභ්‍යාකතಂತಿ නහේතං පොට්ටපාද අත්ථ සංහිතං න ධම්ම සංහිතං නාදි බ්‍රහ්මචර්යකං න නිප්පිදායන විරාගායන නිරෝධායන උපසමායන අභිඤ්ඤාය න සම්බෝධායන නිබ්බානාය සංවත්තති තස්මා තං මයං අභ්‍යාකතන්ති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ විදියට මේ නිසන වනේදී බ්‍රහස්පතින්දා ධර්ම දේශනාවකට එකතු වෙච්ච වෙලාවල් වල ඒ දේශනාවල් දේශනාවලියක් විදිහට පවත්වන්නයි චාරිත්‍රේ පවත්වාගෙන අවිලා තියෙන්නේ ඉතින් පසුගිය වාර කීපෙම නැත්නම් මේ වකවානුවේදීම අපි සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ච පොට්ටපාද සූත්‍රය ඉදිරිපත් කරගෙනයි ධර්ම දේශනා මාලාවට මාතෘකා සපයා ගන්නෙ. ඉතින් මේ පොට්ටපාද සූත්‍රය දීර්ඝ සූත්‍රයක්. ඒක සරුවචන දේශිත සූත්‍ර පිටකයේ දීඝනිකායේ සඳහන් වෙලා තියෙන්නේ. මගේ සටහන් වල හැටියට යනකොට අද අපි 16 වෙනි අංකයටයි 16 වෙනි බණටයි පත් වෙලා තියෙන්නේ. අපි පෙබරවාරි මාසයේ 27 වෙනිදා වෙනකොට. ඉතින් ඒ වෙනකොට මේ කතාව නැත්නම් මේ පොට්ටපාද සූත්‍රයේ පසුබිම් කතාව කිටියෙන් මතක් කරගත්තොත් සර්වචන් වහන්සේ ශවත්වර ජීතවනාරාමේ වැඩ ඉන්න කාලෙක උදේම පාත්‍ර සිවුරු දරාගෙන පින්න පාදයට පිටත් වෙනවා. මේ පිටත් වෙන වෙලාවක එළියට බහලා බලනකොට කල් වේලා වැඩි නිසා ඒ ළඟ තිබිච්ච ඒ පොට්ටපාද පරිබ්‍රාජකයාගේ ආරමයට ආරමයට වඩිනවා. ඒ පොට්ටපාද පරිබ්‍රාජකයා සරුවච්චන් වහන්සේ දාන්න පෑදිච්ච නමුත් තාම බුද්ධාගම වැළඳගත් කෙනෙක් නෙවෙයි. දැන් කවුරු හරි දොර පොඩ්ඩක් අයිකන්නේ. ඒ නිසා මේ සුවද භාවයේ අනුව සරුවචන් වහන්සේ ඒ පරිපාලක ළඟට යනකොට ඒගොල්ල කෑකොස් සංගහමින් ශබ්ද කරමින් ඉන්නවා සරුවචන්හන්සේ දැකලා ඒ පොට්ටපාද පරිපාලකය මතක් කරනවා ඇවැත්ටි සරුවචන්හන්සේගේ වැඩිම බොහොම වටිනා දෙයක් උනන්දු කටයුතු දෙයක් ඒ සරුවචන්හන්සේගේ පැමිණීම අපේක්ෂා කරනවා නම් කෑකොස් සංගහන්න එපා සරුවචන්හන්සේ නිසද්ද භාවයට කැමැති ඒ නිසා කොර නිසද්ද වෙන්නේ ඉන්සරුවචනස ළඟට ගිහිල්ලා අහනවා මගේ පැමිණීම නිසා ඕගොල්ලන්ගේ මොන කතාවද බාධා වුනේ මම නිසා මොන කතාවද නතර කළේ කියන. ඒකට පොට්ටපාද පරිපාලිකා කියනවා ස්වාමීන් වහන්සේ අපි කරපු කතාව එච්චර ගන්න තරම් හර පද්ධතියක් නැහැ. ඒකෙන් අපිට ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. මම නමුත් සර්වචනාංශي වගේ කෙනෙක් ඉදිරිපත් වෙච්ච වෙලාවක ඇසිය යුතු වටිනා ප්‍රශ්නයක් මම ගාව තියෙනවා මට අවශ්‍යයි අහන්න කියලා. අන්න එතනදී සර්වචනාංශකින් ලැබිච්ච ඊට ප්‍රස්තාව අනුව මේ පොට්ටපාද පරිබ්‍රාජික කියනවා පසුගිය දවස්වල කුතුහල ශාලාවේ කියන්නේ සකච්ඡා ශාලාවක ප්‍රජා මණ්ඩලයක මෙහෙම කතාවක් ගියා මේ අභිසඤ්ඤා නිරෝධය කියන්නේ මොකද්ද කියලා. කියන්නේ සංඥාවගේ උත්තම වූ නිරෝධයක්, ගෙවා දැමීමක් කියන එක මොකද්ද අදහස් කරන්න කියලා. ඉතින් එතකොට එක එකනාගේ මත ඉදිරිපත් වුණා. එක්කෙනෙක් කිව්වා කිසිම හේතුවක් නැතුව අහේතුයෙන් අප්‍රත්‍යයෙන් මේ සංඥාව ඉදපු කම මිනිස්සුගේ හිතට එනවා. එතකොට එයා දන්නවා මට මම මැරිලා නැහැ, මට නිින්ද ගිහලා නැහැ, මට ක්ලාන්ත වෙලා නැති බං. ඒ සංඥාව යාගෙන් ගිය ගමන් එයා දන්නේ නැහැ. ඒ නිසා සංඥාව හේතු අප්‍රත්‍යයි කියලා තව කෙනෙක් කියනවා මේ සංඥාව ආත්මයයි සංඥාව ආවට පස්සේ මම ඉන්න බව දන්නවා සංඥා තුරුවන් වෙන වෙලාවල් තියෙනවා විසංඥා වගේ එතකොට එයා දන්නේ නැහැ එයාගේ ආත්මයක් නැහැ ඒක නිසා සංඥාව ආත්මයයි සංඥාව ඇති විට ආත්මය තියෙනවා සංඥා නැති විට ආත්මයක් නැහැ කියනවා. ඊට පස්සේ තව කෙනෙක් කියනවා මේ සංඥාව කියන එක බලවත් ඊර්දි බල ප්‍රාත්‍යාරයේ සහිත ත්‍රිකාලයේ දන්නා ශ්‍රමණ ප්‍රාඥයන්ට තව කෙනෙකුගේ ආත්මයට රිංගවන්න පුළුවන්. රිංගවනකොට යා දන්නෝ ඒ ආත්මය අයින් කරන්න පුළුවන් කට්ටියගේ ඊර්දි බල වලින්. එතකොට යා විසඤ්ඤ වෙනවා. ඒක නිසා සංඥාව ශ්‍රමණ ප්‍රාඥයන් විසින් ඇතුල් කරන සහ පිට කරන සුළුයි කියන්නේ. තව කෙනෙක් කියනවා නෑ නෑ බලවත් දෙවියන් ප්‍රඥාන් විසින් ඇතුල් කරනවා ඇතුල් කරපුවාම එයා සංජී වෙනවා එයා ඒ දෙවියන් ප්‍රඥාන් විසින් මේක අයින් කරනවා අයින් කරපුවාම විසංජ වෙනවායි කියලා මත හතරක් ඉදිරිපත් කරනකොට පොට්ටපාද කල්පනා වෙනවා අනේ මේ සභාවේ සරුවචන් වහන්සේ වැඩ හිටියා නම් අපිට මේ සාකච්ඡාව කෙලවර කරන්න තිබුණා මේ අතු මත ප්‍රකාශ කරාට එකක්වත් නිගමනය කරෙත් නෑ ඒකත් දක්ෂ දෙයක් කවුරක්වත් කිව්වේ නෑ මේක හරි කියලා අනේ අවසරයි ස්වාමීන් වහන්සේ අපට එනවා ඒ අபிසඤ්ඤා නිරෝධය ගැන පොඩ්ඩක් කියලා දෙන්නී කියලා. පස්සේ සරුවචන් වහන්සේ මේ අபிසඤ්ඤා නිරෝධය බොහෝම සීල ශික්ෂා, සමාධි ශික්ෂා හරහා ඊ타ත්ම දීර්ඝ වේලාවක් අරගෙන විශේෂයෙන්ම මීට කලිමුත් දේශනාවල් මතක් කරා වගේ මේ දීකනිකායේ සූත්‍රවල විශේෂයෙන්ම පළවෙනි සූත්‍ර 10 සීලඛණ්ඩේ විතරයි සඳහන් කරලා තියෙන්නේ හරියට විස්තරයක් තියෙනවා මේ සිල්වත් වීම සම්බන්ධ. සීලේදී වෙන්න තියෙන සෑම අතුරු පාරක්ම දුස්සීල වෙන්න පුළුවන් කොනක්ම සර්වඥාන්සේ හුවා දක්වලා ඒක නොකර සිටීමෙන් සීලයට අනුග්‍රහ කරන්න ඇති මේ පොට්ටපාල සූත්‍රයේ තියෙනවා. අනිකුත් ඒ පොතේ මුල් සූත්‍ර 10 දීඝනිකාය සඳහන් වෙනවා. අපි අතන මේ දේශනා මාලාවට අපි ඒක ඉච්චර විස්තර ගත්තේ නැහැ. අපි කෙටි අවස්ථානුකූල විස්තරයක් විතරයි ගත්තේ. ඊට පස්සේ ඒ විදිහට සීලයක පිටලා හිත පිප්පිලතර වෙන්නේ නැති නැත්තම් තෙත ගැන්විච්ච සතුටට පිරිච්ච කතියටපත් වෙච්ච හිතට රූප කර්මස්ථානයක් දාලා ආනපානෙ වගේ ඊට පස්සේ යාට රූප ධානය අවශ්‍ය නැ ලබා ගන්න පුළුවන් ඊට පස්සේ අරූප ධානය දක්වම ගිහිල්ලා අකින්චඤ්ඤායතන සමාධියට ගියාම සංඥාව සම්පූර්ණයෙන්ම වගේ ගිවම් කරන්න පුළුවන් කොච්චරද කියනවනම් යෝගාවචරයට තමයි යෝගා භාවනා කරන බවක් හෝ මතකයක් හෝ නැති තත්ත්වෙට. ආනේ මට්ටමට ගිහිල්ලා සරෝජන්සේ වරණගනව පදයක් සංයග්ග කියන පදයක්. සංඥාව ගිවක් කරලා ගිවම් කරලා ගිවම් කරලා යන්න පුළුවන් අන්තිම දැල්ල සංඥාවේ අග්‍රයටපත් කරනවා. ඉතින් එතකොට මේ පොට්ටපාද ඉතහුම්කන් දීපු කෙනා අහනවා ශරීරයේ බුදුහාමුදුරන් වහන්සේ මේ සෝභාත විස්තර කරන සංඥාවයි ආත්මය සමානද කියන. ඇත්ත එකමද කියන. ඒකෝට බුදුජානනාංශයට තියෙනවා දැන් අර මෙතෙක් ගිය කතාව තීරුම් ගත්තා හෝ වේවා නොගත්තා හෝ වේවා නැවතත් අර කුත්වල ශාලාවේදී ඇතිවෙච්ච දෙවෙනි මතයටයි සර්වචනාංශය ආයෙ කියනවා තමයි. ආත්මය සංඥාව එකද කියලා. ඒතකොට සර්වචනාංශය ඒකට ඕනේ උත්තර දුනදී ඔබ ආත්මයේ වශයෙන් මොකද්ද අදහස් කරන්න කියලා. ඒතර කියනවා මේ ඕලාරික ශරීරය ඉන්ද්‍රංගේ සමන්නාගත ආහාර කනබොන මේ ශරීරයේ ආත්මය කරනවා. ඒකලං ඒක නෙවෙයි සංඥාව. සංඥා වෙනයි ආත්ම වෙනයි. කොච්චරද කියනවනම් මේ ආත්ම ගතියක් දෙන්න තියා උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ. ඉපදිලා චිත්තක්ෂණයෙන් විනාශ වෙලා පෙරලියටපත් වෙලා විපරිණාමයටපත් වෙලා සංඥා නැති වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ වගේ මතයක් ඇතිකරන කිසිම පදනමක් නොවේ උත්තරයක් දෙනවා. ඒකට සරුව මේ පොත්පාද කියන හොඳයි ස්වාමීන් වහන්සේ මේ සාරි ආත්මය කියලා කන මේ කන බොන ගොරෝසු ඉන්ද්‍රිය ධරණ මේ ආත්මේ නිවි අංග ප්‍රත්‍යංගය සමන්නාගත වූ සූක්ෂම ආත්මයක් රූපී නොවන අරූප මේ සූක්ෂම ආත්මයක් මම සංඥාව කියලා ගත්තොත් මොකද කියන්නේ කියලා. ඒකවලත් සත්‍යචාර සඳහන් කරනවා ආත්මේ වර්ණා ගන්න මේ විදිහට මනෝමය ආත්මයක් නම් සියලුම අප්‍රත්‍යගේ සමන්නාගතයි මනෝමය දෙයක් නම් ඒක සංඥාව නෙවෙයි ඒක වෙනමයි සංඥාව වෙනමයි කියලා. එතනදි කියනවා ඔය කිව්වට සංඥාව මතින් තොරන් ගන්න බෑ. ඔයගේ බුමට අදහස් මතු කරන්න බෑ සංඥා උපදිනික මැරණකන් තියෙන්නේ නැහැ ඉක්මනට වෙනස් වෙනවා කියලා. ඒකට කියනවා ස්වාමීන් වහන්සේ මම කිව්වත් ආත්මය අරූපී කියලා උභාන්ති එතකොට මොකද කියන්නේ? ඒකත් සංඥාවද නොවේ. ඒතරක් කියනවා නැවතත් මං කියනවා උඹ කියන ආත්මය අරූපී නම් ඒකක් නෙවෙයි සංඥාව සංඥා වෙනයි ওই කියන ආත්මේ වෙනයි කියලා ඊට පස්සේ අහනවා පොට්ටපාද බැගෑවත්තල ස්වාමීන් වහන්සේ මං වගේ මිනිස්සුයෙකුට කවදාකවත් බැරි වෙයිද එහෙනම් මේ සංඥාවයි ආත්මයයි එකද නැද්ද කියලා දැනගන්න ඊට පස්සේ කියනවා බෑමයි තරචාස් කියන උඹ වගේ අන්‍ය තීර්ථක අන්‍ය අදහස් දරන අන්‍ය රුචිකත්වය ඇති අන්‍ය දෙයක් ප්‍රාර්ථනා කරන කෙනෙකුට මේ ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න බෑ කියන. ඉතින් ඒකේ පේන තියෙනවා අපි මේ ඇතිදී ඇති හැටි අවබෝධ කරගන්න යනවා මිසක්කා අරකයි මේකයි ගැටලන්නයි අරකයි මේකයි සංසන්දනය කරන්නයි අදහසින් භාවනා කරාට කවදාකවත් ඒ ධර්මීය ගැඹිරත්වයක් බුදුහාමර පෙන්වන්න දෙන සූක්ෂම භාවයට යන්න බෑ අපි අර කරපින්නකට දින ඔලොමල මත නිසා පළමුල අදහස් නිසා දෘෂ්ටි නිසා ඉතින් ඊට පස්සේ බුද්ධපාද සර්වචන්සේ කෙරේ ගෞරවේ හොඳයි ස්වාමීන් වහන්සේ මාට ඔබ වහන්සේ කියනවනම් මේ ආත්මය සහ සංඥාව කියන මේ සංකල්ප දෙක අතර සම්බන්ධය දැනගන්න බෑයි කියලා මට කරුණා කරලා කියන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ ශාස්ත්‍රත ලෝකෝ ඉදමේව සත්‍යමෝගමඤ්ඤ මේ ලෝකේ ඒකාන්තෙන් ශාස්ත්‍රතයි සදාකාලිකයි මෙයමයි සත්‍යය එය නොවේ මේ මෙහි පිට සත්‍යක් නැහැ කියලා ලෝකයේ සදාකාලික බවක් ඔබ වහන්සේට මට ඒකාන්තයෙන් එකලාව සහතික කළ කියන්න පුළුවන්. ඒකට බුද්ධ ජනස් කියනවා මම එවැනි ප්‍රශ්න බාර ගන්නෑ. ඒවා අභ්‍යාකට ප්‍රශ්න ව්‍යාකරණයට ගන්නේ නැහැ. මම ප්‍රශ්න මේ ප්‍රශ්න බාර ගන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියන හොඳයි ස්වාමීන් වහන්සේ ලෝකය සස්සතයි කියන ප්‍රශ්න වංශ බාර ගන්න නැත්නම් ලෝකය අසස්සතයි කියන උච්ඡේදවාදී මේ ලෝකේ අපිත් මරණත් එක්කම නැති වෙනවා ආයෙ එන්නේ නැහැ කියන භෞතිකවාදී උපහාසයේ මේම සත්‍යයි මෙය පිම්පිට ඔක්කොම බොරු කියලා කියනවා. ඒක පුත්‍රජානංශේ දෙවෙනි වශයෙන්මුත් කියනවා මේ අසස්සත වාදය උච්ඡේද වාදය භෞතික වාදයක් පිළිබඳව ඇත්ත නැත්ත ගැළපීමේ ප්‍රශ්නේ මම බාරගන්නයි කියන. ඉතින් අපි මේ තාක් මේ ඉදිරිපත් කරපු පසුබිමේ ගත්තොත් සස්සතවාදී කියලා කියන අදහස් කරන්නේ සදාකාලික වූ ලෝකයක් සහ සදාකාලික වූ දෙවි කෙනෙක් මෞංකාර කෙනෙක් ඉන්නවා. ඒක නිසා අපි සදාකාලිකයි. ඒ දෙවියන්ගේ ආත්මය පරමාත්මය පරමාත්මය සදාකාලිකයි. ඒ දෙවියන් විසින් හදලා තියෙන ජීවාත්මයක් එක එක සතාට දීලා තියෙනවා. ඒ ජීවාත්මය සදාකාලිකයි මැරෙමින් යනවා. කවදා හරි අර ජීවාත්මය ගිහිල්ලා පරමාත්මයට එකතු වීම තමයි විමුක්තිය කියලා කියන්නේ. යුවරය කියලා කියන්නේ එතෙන්ට වෙනකන් මේක සාස්ත්‍රය කියන්නේ. ඉතින් අපි බෞද්ධයෝ වශයෙන් මේ පොට්ටපාත ආව ප්‍රශ්න ලියමුණාට බෞද්ධයන් වශයෙන් අපි කල්පනා කරලා බැලුවොත් භාවනා කරන්නන් වශයෙන් අපි කල්පනා කරලා බැලුවත් අපේ අතීතයේ පිළිබඳ පශ්චාත්තාප සියල්ලම එන්නේ අනාගත සැලසුම් සියල්ල මෙන්න මේ ශාස්ත්‍රවාදී මත තමයි. ඒ නිසා අපි දවසකට කොච්චරක් දුක් පීඩා ගන්නවද වෙච්ච දේවල් වල පශ්චාත්තාප වෙලා. ඒ වගේම වර්තමානයේ හිත තියාගන්න බැරුව අපි කොච්චරක් අනාගත සැලසුම් හදනවද වළක්වන්න බැරි විදියට. ඒ ඔක්කොම ඉන්නේ ශාස්ත්‍රවාදයන්. මේකේ ඒකායන පවතින බිඳින්න බිඳින්න බැරි මැද තේමාවක් තියෙනවා ආත්මයක් කියලා කියන්න පුළුවන්. අන්න ඒක සදාකාලිකයි කියන අදහසෙන් තමයි අපිට මේ අතීත අනාගත දුක් පීඩා සියල්ලම එන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ ශාස්ත්‍රවාදය පිළිබඳව හරි වැටහීමක් එනවනම් ඒකත් සුද්ධ වෙච්ච එකක් වෙන්න ඕනේ. ඒ කෙනාට අතීතානුධාවන හිත සහ අනාගත පටිකංකන හිත එනකොට නැත්නම් අතීතය පිළිබඳ තැවීම හිත එනකොට එනත අනාගතය පිළිබඳව පුදුමාකාර විදියට වර්තමානයේ පාගාගෙන සැලසුම් හදන හිත එනකොට මම මේ යන්නේ ශාස්ත්‍රවාදයට අනුව කියලා. මේක බුද්ධ ආගමේ බුද්ධජාන වහන්සේ විසින් ඒකාන්ත කළ දේශනා කරලද්දක් නොවේයි. මගේ මේ පවට තියෙන ආශාව. මගේ මේ දුක් විඳින්න තියෙන ආශාව. මගේ මේ අසහනයට තියෙන ආශාව නිසා මෙච්චර අසහනෙන් දුර වෙලා ඉන්න පුළුවන් වර්තමානයේ හිත පවත්නවා වෙනුවට අතීත නාගත දෙක දුරනවා. ඉතින් ඒ නිසා මේක පොට්ටපාතට හේතු කරලා අපි පොට්ටපාද මිත්‍යාදෘෂ්ටික කියලා කුරුසිරිලා යන ගහන එක නෙවෙයි කරන්න තියෙන්නේ. මේ පොට්ටපාද පරිබ්‍රාජකයා අහපු ප්‍රශ්නෙට සරුවචන් වහන්සේ ඒකාන්ත උත්තර නොදීම නිසා පේන්න තියෙනවා සරුවචන් වහන්සේ මේ අපි අතීතයේ පිළිබඳ තැවෙන තැවීම අනාගතයේ පිළිබඳ දැවෙන දෙවිල්ල මොනම විදියකින්වත් මහා කාරුණිකයන් වහන්සේ නමක් විදිහට අපෙන් අපේක්ෂා කරන්නේ. නමුත් ਸਰවඥාන්සේ ඒක ඒ තරම් හේතු කාරණා සහිතව අස්පනා අපිට පේන විදිහට ඔප් කරලා දුන්නත් අපි අපේ මානවයිති වාසිකමක් විදිහට හිතාන ඉන්නවා අපි දරුවන් වෙනුවෙන් තැවෙන්න ඕනේ. දේපල වෙනුවෙන් තැවෙන්න ඕනේ. අතීතේ වෙනුවෙන් තැවෙන්න ඕනේ. අනාගතේ සැලසුම් හදන්න ඕනේ. ඌ ඉතින් අපි කිරුවේ නැත්තම් කවුද කරන්න කියලා දවසේ වැඩි කොටසක් ශස්ත්‍රවාදයට හේතු වෙලා තියෙනවා. ඉතින් මේක අපේ තේරවාද ශාසනයේ අදෙන් 2600ක් ගත වෙලා තියෙන්නේ. අවුරුදු 1000ක 1500ක් විතර මේකෙන් තොරව ගත වෙච්ච බවක් පේන්න තියෙනවා. මාර්ගඵලලාභින්ගෙන් හිස් නැති ලෝකෙක. නමුත් මෑතක ඉඳලා බුද්ධාගමක් හදාගත්ත දවසේ ඉඳලා මේ බුද්ධාගම රකින්න ගිහිල්ලා මූලධර්මවාදී වෙලා බුද්ධාගම සාස්වත කරන්න නොසැලී දිගට පවතින්න ඕනේ. ඒ නිසා අපි ජීවිත පරිත්‍යාගයෙන් යන්න ඕනේ කියලා අර මිෂනාරිවරුන් විසින් ගන්නාලද දේවදාම දේවාගම් වලට විරුද්ධ වාවුදයක් කරගෙන බුද්ධ ආගම ඒකට සාස්වතවාදයෙන් ගහනවා. ඒ නිසා බෞද්ධයි කියා ගන්නා බොහෝ දෙනාටත් කි ප්‍රශ්නෙට සරුවචනාංශය අභ්‍යාගත වෙනවා ප්‍රශ්න බාරගන්නෙත් නැහැ. ඒ නිසා ධර්ම සාකච්ඡාවට කියලා අහගෙන ඉන්න හොඳට විවේකීව නැත්තම් අහන ප්‍රශ්නයක් විවේකීව අහගෙන ඉන්න කොච්චරක් දුරට ප්‍රශ්න වලින් 50ක් හෝ ඊට කිට්ටු ගාණක් සස්වතවාදීන් ඇහි. හැම වෙලාවෙදීම මේක එක දිගට පවතින දෙයක්. ඒ පවතින දේ මතින් මවන්නේ මං වෙනි ශිලවන්තෙක් මං වෙනි සමාධි භාවනා කරන්නේ මං වෙනි විපස්සනා භාවනා කරන්නේ කෙසේ විය යුතුද අපේ මේ සමාජගත ජන විඥානගත අදහස් කෙසේ විය යුතුද කියලා අපි අපිට කිසිම අදාළ නැති අපිට කිසිම පාලන ශක්තියක් නැති අපෙන් කිසිම වෙනසක් ඇති කරන්න බැරි ප්‍රශ්න වලට පුදුමාකාර විදිහට වෙලාව ගන්න. මේක තමයි ජනමාධ්‍ය කියන්නේ. මේ ජනමාධ්‍යයෙන් කරන්නේම අපිට කිසිම අදාළ නැති විශාල තොරතුරු තෝගයක් අපි ඉස්සරහට ගෙනල්ලා හරියට නිකන් අපි ඒක අපේක්ෂා කරගෙන හිටියා වගේ අපි මේක ඇහුවට පස්සේ අපි දැනුවන්ත වෙනවා වගේ පුදුමාකාර විදිහට කරකවන්න පටන් ගන්න තියෙන තොරතුරු තාක්ෂණය. මේක තන්නේ කර දුවන්නේ එක පැත්තකින් මේ සදාචාරයක් ගැන පෙන්වන්න හදනවා එහෙම නැත්නම් අපිට රිද්දවන්න හදනවා අපේ ලේ අවුස්සන්න හදනවා ඒ වෙන අසාධාරණ කම්පිනවල. ඉතින් ඒව දැකලා අපිට කිසිසේත්ම අදාළ නැති දේවල් වලින් අපි තැවෙන්නේ මේ ශාස්ත්‍රතවාදී කියන මේ මූල පටලැවිල්ල නිසා. නමුත් ඒක ඒකාන්ත වශයෙන් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක නිසයි සර්වඥාංශ අභ්‍යක්ත වෙලා තියෙන්නේ. මොකද ඒකේ අනිත් පැත්ත තමයි අස්සතෝ ලෝකෝ උච්ඡේදයි ලෝකේ එහෙම නැත්නම් නාස්තිකයි කියන විදිහට භෞතිකයි කියන විදිහට මේක මම කෑවට බීලා මැරුණාට පස්සේ ඉවරයි. ආයේ මම කරන කියන දෙයට මම වග වෙන්න ඕනකමක් නැහැ. සදාචාරයක් නැහැ. කළදී කළ කළදී ඵලඵල දීමක් නැහැ කියලා භෞතිකවාදී කියනවා. ඉතින් භෞතිකවාදයේ තියෙන වෙනද ප්‍රචාරවල වෙනද ප්‍රචාරවල තියෙන ණය වෙලා හරි හොඳ වාහනයක් ගනි. ණය වෙලා හරි ලොකු ගයක් ගනි. ණය වෙලා හරි අපේ නිෂ්පාදනය ගනි. ඔබට ඕන ණයක් ටිකක් අපි දෙන්නම්. පස්සේ ඉවින ගෙවෙන ක්‍රමයට මරණකම් කඹරපන්. එච්චර තමයි උච්ඡේදවාදී රසාස්වාද පැත්තේ පෙන්වන්නේ. ඉතින් මේ වාද දෙකම අපිට නාස්ලනෝක ලනු දෙක වගේ මේ මේ බහුජාතික සමාගම් විසින් අපිව දාගෙන ඇදගෙන යනවා. ඉතින් අපි වේලාවක සාස්වතවාදයට යස් කියනවා. සමාජලාට උච්ඡේදවාදයට යස් කියනවා. ඉතින් මේ වාද දෙක දේශපාලන වශයෙන් ප්‍රසිද්ධයි. ආර්ථික විද්‍යාවේ සමීකරණ හදනකොට නම් සාස්ත්‍ව වෙනවා නැත්නම් උච්ඡේදවාදීය දුවන්නේ. එතන සමාජ විද්‍යාඥයෝ මේ කවදාකවත් නැති විදිහට මේ දුප්පතුන් නැති ලෝකයක් හදලා දෙන්න ඒගොල්ලෝ සැලසුම් කරලා තිනවා. ඒගොල්ලන්ගේ gedette තියෙන මරගාතේ පෙන්වන්න බැට නිසා ලෝකෙට පරකාසෙට. ඉතින් මේ දේවල් මතුවලා එනකොට යෝගාවචරයා මේවට දාන්නේ නැතුව මේ ශාස්ත්‍රවාදයට හෝ මේක මේ දුවන්නේ මොන න්‍යාය පත්‍රයටද ආස්ත්‍රවාදයටද මේක දියන්නේ කියලා අල්ලගන්න බැරි නම් අනිවාර්යයෙන්ම උලඟට හෙල්ලෙන පණ්ඩරලක් වගේ යෝගාවචරය මේ අනවශ්‍ය ප්‍රශ්න රාශියක් ඔළුවේ දාගෙන තමන්ට හම්බ වෙච්ච චිත්තක්ෂණේ තමන්ට විසඳ ගන්න බැරි. මගේ විශේෂීට අදාළ නැති සමන්ගේ පාලන තන්ත්‍රයෙන් තොර දේවල් වලට අත දාලා ගත කරනවා. ඒක උඟක් කරලා ඉන්නේ මාන්නක්කාරකම නිසා. නමුත් අපි ඒකට මේ සැලසුම් කරලා තියෙන අපේ මේ දුක ගෙවම් කරන්න කියන කටයුතරත් මේ එකකින්වත් කවදාකවත් ඉවරක් වෙන්නේ නැහැ කියන එක නිසා සර්වඥාසේ ආදර්ශයෙන් මේ ප්‍රශ්න බාර ගන්නෑ. ලෝකේ ශාස්ත්‍රතද අශාස්ත්‍රද කියලා එනකොටම ඒ කෙනාට මතු කරලා දෙනවා මේ ප්‍රශ්න මතුවලා තියෙන මෙන්න මේ පද නෙමෙයි. ඕක මට විසඳන්න බෑ. මගේ ශේෂ්ඨ නෙවෙයි. මම ඕකට දක්ෂෙක් නෙවෙයි. මම දන්නේ නෑ ওই ශිල්ප කියලා ප්‍රශ්න පිටින් බාර කරනවා. ඒක පේන්නේ හරියට සර්වඥාසේ නොදැනුවත්කමට එහෙම නැත්නම් සීමිත දැනුමකින් යුක්තව ප්‍රශ්න පැනලා යනවා. ඒ නිසා ලෝකයා චෝදනා කරනවා මේ බුදුහාමුදුරන්ගේ සර්වඥතා ඥානය. ඇයි මේ සර්වඥාන්සේ සමහර ප්‍රශ්න මේ බාර ගන්නත් කියලා. නමුත් සර්වඥාන්සේ ඒකට හේතු දක්වන්න තමයි හේතු දක්වන තැනක් තමයි පොට්ටපාද සූත්‍රය. ඇයි එවැනි ප්‍රශ්න බාරගන්නේ නැත්තේ කියලා. ඒක මොකද හේතුව? එතකොට මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා එකටවත් ප්‍රශ්න 10ක් තියෙනවා. මම මේ දෙකයි සාකච්ඡා කළේ. ඒක ඉදිරිපත් කළා පොට්ටපා දානවා කස්මාපණේ සම්බන්තේ භගවත අභ්‍යකටන්ති. ඇයි ස්වාමීන් වහන්සේ මේ වගේ ප්‍රශ්න සර්වචන්සි බාර ගන්න නැත්තේ කියලා. ඒකවල සර්වචන්සේ පොදු 10ටම උත්තරයක් දෙනවා නැහිතම් පොට්ටපා දාත්ත සංහිතා. මේක කාකච්ඡා කරයි කියලා කිසිම අර්ථයක් ඉෂ්ට වෙන්නේ නැහැ පොට්ටපා. මේ ලෞකික භෞතික ආමිෂ ලාභයක්වත් ලැබෙන්නේ නැහැ. නිකන් කෙස් පැන තර්ක විතරයි. ඒ නිසා මේ අර්ථයක් දනවන්නේ නැති නිසා මම මේ බාහිර ප්‍රශ්න බලනවා. න ධම්ම සංහිතා. මේකේ ඇතුළත ගැඹුරකුත් නැහැ. මේක නිකන් අපි දොඩමලු කරන්න වාචාල කරන්න වාග් බහුල්‍යයක් ඇති කරන්න පඬිසකම් පෙන්වන තියෙන තර්ක මිස ඒ ඇතුලෙන් ධනවන අර්ථිකුත් නැහැ. නේ භ්‍රමචර්ය නාදී භ්‍රමචර්ය මේක භ්‍රමචර්යයකට කෙනෙකුගේ සිල්වන්ත ගුණවන්ත ජීවිතයකට මොන විදිහකින් බලපාන මේ තර්කෙන් දිනුවත් දුසිල්වන්ත වෙන්න පුළුවන් සුසිල්වන්ත වෙන්න පුළුවන්. මේ තරමින් මේ තර මේ තර්කෙන් පෙරදුනත් සිල්වන්ත වෙන්නත් පුළුවන් දුසිල්වන්ත වෙන්නත් පුළුවන්. භ්‍රමචාරික වෙන්නත් පුළුවන්, අභ්‍රමචාරී වෙන්නත් පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ සිංහලත් ගුණවන්ත ජීවිතයකට මේකෙන් ඇඟියක් බලපෑමක් කරන්නේ සාමාන්‍යයෙන් කියන්නේ ශස්ත්‍රවාදියා හැමදාම පවතිනා කියන එක නා වග වෙනවා මේ ලෝකයේ හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල කියලා කර්මවාදේ ගෝ කොළුවට බාර ගන්නවා. ඒකෝට පේනවා නිකන් ශාස්ත්‍රවාදය භ්‍රමචාරීට සාධාරණයි. භ්‍රමචාරිය අනුමත කරනවා උච්ඡේදවාදියා කියන්නේ ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේත් වගේ ණය වෙලා හරි ගිතෙල් බීපන් ණය ගෙවන්න වෙන්නේ නැහැ අපිට. ඉවරන්න වෙන්නේ වෙන කෙනෙකුට මේ වෙලාවේ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන එක තමයි අස්සතවාදීදී. නමුත් සස්සතවාදයේ ඉන්න කෙනා සදාකාලිකයි මේ ලෝකය කියලා හිතාගත්තොත් එයාට කවදාකවත් මේ ජීවිතේ නිවන් දකින්න බෑ. ඒකම ඇති යාගේ නිවන කාබාසිනිය කරනවා. අස්සතවාදීකත් එක්කනා මොන දේ කරලා හරි කමන්නේ සැප විඳීමට සදාචාරය පාවා දුන්නාට පස්සේ ඒ මනුස්සයාට ඉරේ විලංගු වෙලා ඉන්න වෙනවා. ඒ නිසා යාට භ්‍රමචර්යයක් හරියන්නේ නැහැ. ඒ නිසා ආදි භ්‍රමචර්ය සීලයකට මේ දෙකේ එකකටවත් බුදුහාමුදුරුවෝ අගය කරන්නේ නමුත් අපි ගත්තොත් බෞද්ධ ලෝකයේ 50ට 50 ඉట్లా තියෙන්නේ 50ක් සාස්වත දික්කවාදීව මූලධර්මවාදී වෙනවා. 50ක් නාස්තිකවාදීව සීල් ගන්න ඕනේ නැහැ, පරිසල්ප ගන්න ඕනේ නැහැ, බුද්ධ පූජා කියන්න කමන්නේ ගඩොල් වලට මොකටේ වඳින්නේ මගේ මන ඇහුවොත් විතරක් සෝවන් වෙන්න පුළුවන් කියලා එක පැත්තකට යනවා ඒ නිසා මේ දෙකේදීම මේ යන්නේ කේල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා දන්නේ නැති වුණොත් අඩු ගානේ සුත්ත මේ වශයෙන් හෝ සරුවචනංශේ මෙව අපිට උගන්ලා තියෙන කියලා දන්නේ නැත්තම් යෝගාචර හරියට කාලේ නාස්ති කර ගන්නවා මේ අනවශ්‍ය බණ හිලි වලට භාවනා කරන කෙනා අහන්න ඕන කරලා තියෙන්නේ බණ තියෙනවට අහලා හරියන්නේ නැහැ ඒක ගැළපෙන විපස්සනාවට ආදි භ්‍රමචාරයට ගැළපෙන බණ අහන්න නැතුව අනික් පැත්තට ගියොත් ඔය හැම බණකම පිටිපස්සේ න්‍යාය පත්‍රයක් තියෙනවා. අපි දන්නේ නැති තුච්ච න්‍යාය පත්‍රයක් තියෙනවා. පහත් න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒක යන්නේ ශාස්ත්‍රවාදයට හෝ ආශ්‍රිතවාදයට. මේ දෙක දුජනාච කාලේ හිටපු ශාස්ත්‍රවරුන් අතරක් තිබුණා. අදක් තියෙනවා. මේක හොඳට පැහැදිලි වෙන්න ඉන්දියාවේ සදාචාරය සහ ඉන්දියාවේ සංස්කෘතිය පොඩ්ඩක් හදාගන්න. කොච්චරක් මේ වාද දෙකට බෙදලා ගත කරනවා දෙගොල්ල ගහ ගන්නවා. තත්ත්වවාදීන් විසින් අශ්‍රතවාදීන්ට ගහනවා. අශ්‍රතවාදීන් විසින් සශ්‍රතවාදීන්ට ගහන දෙන්නේ එක්කෙනෙක්වත් සත්‍ය බදාගෙන නෙවෙයි රණ්ඩු කරන්නේ. ඒ නිසා සර්වචන්සේ සඳහන් කරනවා මම මේ ප්‍රශ්න බාර ගන්නෙ නෑ. මොකද ප්‍රශ්නේ බාර ගැනීමෙන්ම බුදුරජාන්සේ සශ්‍රතවාදීක් වෙනවා නැත්නම් අශ්‍රතවාදීක් වෙනවා. ඒ නිසා කුටිම්ම කියනවා මම මේ ප්‍රශ්නට අභ්‍යාකටයි. මම මේවට පෙළඹෙන්නේ නැහැ. ඒ වගේම අහනවා මේ පොට්ටපාද ඒ අභ්‍යකත ප්‍රශ්නවලදී අන්තවාලෝකෝ ඉදමේව සත්‍යම් ඕකමඤ්ඤ. මේ ලෝකයේ අන්තයක් සහිතද නැත්නම් මේ මම කියන ආත්මය නැත්නම් දෙවියන්ගේ ආත්මය විශ්ව කොච්චරක් පැතිරලා තියෙනවද? කොච්චරක් දුරට යනකම් සීමාවක් තියෙනවා. මේක ආත්මය මේක ආත්ම නොවේ කියන එක. පුතේස් කියනවා මම මේ ප්‍රශ්නේ බාර ගන්නෑ. අනන්තවා ලෝකෝ එහෙනම් ලෝකය සහ ආත්මය ආත්මය කියන එක හෝ මේ ලෝකය අනන්තද කියලා බුදුන්ස කියන මේ දෙකේ එක ප්‍රශ්නයක්වත් මම බාරගන්නේ මොකද බුදුරජාන් වහන්සේ කියන ලෝකය තමන් විසින් තමන්ගේ මනසෙන්ම වල්ලත්තා යම් කිසික අනන්ත වූ මනසකින් හිතන්න පටන් ගත්තොත් ලෝකය අනන්තයි කියලා ඒ වාදේ ආදාකත්ව වාදේ නැහැ කියන කාටවත් බෑ මොකද එයාගේ එයාගේ හීන ලෝකේ තව කෙනෙක් කියනවා නෑ නෑ මගේ ලෝකේ බොහොම සීමිතයි මම මේක සංවර්ධනය කරනවා ඒක නිසා සීමිත මනසකින් හදාගන්න එක නා සීමිත ලෝකයක් හිතනවා. සීමිත ආත්මයක් හිතනවා. ඒ කෙනාගේ මනසේ ඒ පවතින සංඥා කොච්චර චපලද කියනවනම් ඒ චපල සංඥාවෙන් තමයි මේ අන්තගතිය අනන්ත ගතිය පේන්නේ. භාවනා කරන කෙනෙකුට නම් අපි ආස්වාද ප්‍රසවාසී වගේ භාවනාවක් ගත්තත් ඒ ඒක පටන් ගන්නකොට ආස්වාද ප්‍රසවාසී අන්ත කරලා තමයි අපි හිතන්නේ. ආශ්වාසයට අන්තයක් තියෙනවා ප්‍රශ්වාසයට අන්තයක් තියෙනවා අපි ආශ්වාසයේ අන්තය හොයන්න පටන් ගන්නවා ආශ්වාසයේ මුල හොයන්න පටන් ගන්නවා ඒකල මෙන්න මේ සීමාව ඇතුළත ආශ්වාසය කියන්නේ කියලා ගන්න පටන් ගත්තාම ගුරුසු මනසකින් සතිය නැති මනසකින් ගත්තොත් ආශ්වාසයේ මැද කෑල්ල විතරයි අහුවෙන්නේ ඒකට කියනවා මේ ආශ්වාසය කියන්නේ නාස්පුඩු පුරවාගෙන යන පීරාගෙන හුස්ම රැල්ලක් කියලා ඒකට හුරු වුණාට පස්සේ සර්වචන්සේ ඉඟි කරනවා අහින ඕක ඔච්චර ගොරෝසු වෙන්නේ ඉස්සලා කොහෙන්ද ආවේ කියලා බලන්න. මුල බලන්න බලන්න බලනකොට භාවනා කරන්න කරන්න කරන්න අපි ඉස්සලා පිටාගත්තට මෙන්න මෙතනින් ආශාසෙ පටන් ගන්න කියලා ඊට බොහොම වෙලාවකට කලින් පටන් ගන්න තිබිලා තියෙනවා. ඒ හරිය පෙනිලා නැහැ. ඒ හරිය දැකලා නැහැ. ඒ හරියට ඉඳුරන් ප්‍රනීත වෙලා නැහැ. නමුත් බලන බලනකොට ඉතාම සියුම් තනක් දක්වා ආශාසෙ දක්වන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඒක ඉවර වෙනකොටත් අන්තිම බිඳුවටම යනකම් අර සංඥාව බහැලා ඊට පස්සේ ප්‍රසවාසයට මාරු එතකොට තේරෙන පටන් ගන්නවා ආස්වාසයේ ගිවන් කිරීම සහ ප්‍රසවාසයේ ආරම්භය গুপ্তයි කියලා. සම්පූර්ණ හැංගිලා තියෙන කාටවත් බලන්න බෑ. කොච්චර ලක්ෂ වුණා චීන කන්නඩි දාලා බලන්න හිටියත් ඒකටම ලෑස්තිලා බලන්න හිටියත් ආස්වාසයේ අවසානයේ සම්පූර්ණය සහ ප්‍රසවාසයේ හට ගන්න තැන බලන්න ආශස් ප්‍රසවාසය කොච්චර දක්ෂ වෙන්න ඕනද? අනික් සියල්ල කොච්චර පාවා දෙන්න ඕනද? මේකම බලන්න බලහන් ඉන්නකොට ඉන්නකොට වෙන්නේ මොකද්ද? මේ ආශස් ප්‍රසවාස දෙකම කොච්චර සංසිඳනවද කියනවනම් Tamange මේ ශරීරේ මේක මම මේක මම නොවේයි කියන මේ සීමාව මම යගේ සීමාව දිය වෙලා යන මට්ටමට යනවා. එතකොට ඒ යෝගාවචරයට තේරෙන්නේ මේ මම කියන සීමාව මේක මම මේක මම නොවේ කියන සීමාවක් නැහැ. මේකේ තියෙන කම්පන චංචල පද්ධතියක් විතරයි. මම හිතාන ඉන්න එක ඇතුළේ කම්පන චංචල පද්ධතියක් පිට තියෙන කම්පන චංචල පද්ධතියක් මේ දෙක වෙන් කරන තුනී සිවියක් තමයි. ඒ නිල්ල මෙහිටපු හොඳටම ගැමි උපාසකම්ම කෙනෙක් හොඳටම පිළිකාවක් හැදලා අසනීප වුණා. එනමුත් එයාම පිටාම සතුටින් ජීවත් වෙන්නේ මොන්නම ලෙඩක්වත් ගණන් ගන්නෑ. ඉතින් කොටින් මහත්තයා ගිහිලා කැහුවලු ඉස්පිතාලේ ඇඳේ ඉන්නේ. ඉතින් උදේ ඉඳලා හැන්දනකම් කට්ටිය බුදුන් වන්දනවා. ගාථා කියනවා. එන සියලු දෙනාට වැඳලා ඒ සුරංගනාවියන් කියලා කියන්නේ නර්ස්ලාට, බෝසත්තුරුන් කියලා කියන දොස්තරලාට ඔක්කොටම සලකන්නේ මට වැඩි උතුම් කියලා. ඉතින් කොටින් මාත්‍යා ගියාට මහා බෝසතාණන් වහන්සේ කියලා කතා කරේ. ඊට පස්සේ අම්මේ කොහොමද ඇතුළත දැනෙන්නේ කියලා. ආහාර තින්න ඔබට රිදෙනවද වේදනාවද? ඉතින් මහත්ය ඇතුළතදී හුලන්නේ බැලුමක් වගේ දුවන. ඉතින් අර පිළිකාවක සඳහනක්වත් නැහැ. ඒ අම්මට ඕනේ කතා කරන කෙනෙක් සතුටින් ඉන්න එක විතරයි. මේක ඇතුලේ හුලන්නේ හිස් මොකක්වත් නැහැ කියනවා. ඊට පස්සේ ඉතින් කොටින්වත් කල්පනා කරාලු දැන් වෙන කෙනෙකුට නම් පිළිකාව කියනකොට heart attack එනවා. යමකම තියෙන මිනිස්සුන් නම් ගෙදර කට්ටියටත් heart attack එනවා. මේ අම්මට ඇති වෙන්න දෙයක්වත් නැහැ නැති වෙන්න දෙයක්වත් නැහැ. වයසට කියලා භාවනා කරේ. ඇතුළ හුස් ඊට පස්සේ කොටින්වත් ගාක් කියලා ඇඳගා කරම මොකද මහත්තු කියලා වල. නෑ අම්මා දැන් ඇතුළත හිස් නම් පිටත මොකද්ද තියෙන්නේ? පිටත් තියෙන මහත්තු මොනවද හිස්නේ? ඊට පස්සේ ආයෙ කොටින් මහත්තයා කල්පනා කරන පස්සේ ඒකට අම්මට ඇතුළයි පිටයි වෙනසක් තේරෙන්නේ නැද්ද? එහෙම එකක් නැහැ නේ මහත්තයෝ. මේක මේ ඇතුළයි මේක පිටයි මේ මම මේ මම නොවේ කියලා සීමාවක් නැහැ කියලා. ඊට පස්සේ නබෝ කාලෙකින් අම්මා පිළිකානේ සම්මැල්ල ගියා. ඊටම සතුටින් එක කාගෙන හිටියා. මම දැක්කා නමුත් වේදනාවෙන් ඉන්නේ කියලා කවදාවත් මේ පිළිකාවක් තියෙන ලෙඩේ. hina මූණේ hinaවක්වත් නැතුව ඉන්න කැමති නෑ. නෑදෑයෙක් කවුරු හරි ගිය ගමන් නැගිටලා පුටු ඇවිල්ලා වාඩිලා පුළුවන් කමක් නෙවෙයි. hina වෙලා කතා කරනවා. ගොඩින් වලට කියනවා මේ ලෝකේ කවුරු හරි නිවන් දැක්කයි කියලා තියෙනවනම් ඔය උලපණියම්ම විතරයි නිවන් දැකලා තියෙන්නේ කියලා. අනිත් පඬිතුයෝ සේරම දෙනා මේක අල්ලගෙන මේක මම මේක මගේ නෙවෙයි කියලා සීමාවක් හදාගන්න. හදාගෙන මේ සීමාව නිවන් දක්වන්න හදනවා. ඉතින් මේ සීමා සහිත නෑනේ මේක. ඒක නිසා මේකට සීමාව එන්නේ සංඥාව සීමා සහිත වෙනකොට. ඊගා සීමා විරහිත වෙන්නේ පුළුල් මනසක් ඇති කරනකොට. ඒක නිසා අපි අන්ත කරගන්නවා ලෝකේ මම අයියා වෙන්න. මම මේ මම මේක මට පාලනය කරගන්න පුළුවන් කියලා. අනන්තයි කියලා කියනවා පරදිනකොට. මොන කරන්නේ තේ මට පාලනයක් නැහැ කියලා පරදින පැත්තට අනන්ත ලෝකයක් හදනවා. දින ලෝකේනෝ මම නම් හතර වර්ගයටම නායකම් කරගෙන ඉන්නේ අපේ පැත්තේ අම්මයි තාත්තත් මයි අර්ථ ඉන්නේ නෝනාගේ අම්මයි තාත්තත් මයි අර්ථ ඉන්නේ ඒ පව් සේරම මගේ අර්ථ ඉන්නේ කියලා වනස්පති විදියට ජීවත් වෙන්න පටන් ගන්නවා අර 50 වෙනි දශකේ 50 වෙනි දශකේ හතරවෙනි දශකේ බල දශකේ පස්වෙනි දශකේ ඥාන දශක ඔය දෙකේදී අන්ධහර පාගෙන ඉන්නේ සියල්ල පාලනය කරන්න පුළුවන්. ලොන 60 70 වෙනකොට වම තියනවා කෙනෙකුට දකුණ තියෙන්නේ. උතුරට බලනකොට දකුණ පේන්නේ. අන්න එතකොට කියනවා මොකද කරන්නේ මේක ආත්මි පාලනය කරගන්න බෑ කියලා. ඉතින් මේ පොට්ටපා දානවා මේකෙන් කොයි එකද ඇත්ත. මට මේක පාලනය කරන්න පුළුවන් මේක අන්තයි. මේ සීමාවක් තියෙනවා. මගේ බල ප්‍රදේශයක් තියෙනවා කියනවා මගේ බල ප්‍රදේශය මෙච්චරද. නැත්තම් මගේ බල ප්‍රදේශය අනන්තද අපි දන්නවා ওই නගරවල ඉන බල්ලන්න බල ප්‍රදේශයක් තියෙනවා. මේ බල ප්‍රදේශයසොත් බල්ලෙක් ආවොත් ඌ අනිත් එක්කන යටත් කරලා නැත්නම් හපල ඉවර කරනකම් උගේ ඒ බලය ක්‍රියාත්මක කරනවා. පුළුවන් කාලේ. ඒ වාගේ තමයි අනන්තයි කියලා ගන්න එක්කන කරන්න බෑ මට මොනවක්වත් කරන්න බෑ කියලා පස්ස ගහලා ලෙඩ වෙච්ච කපුටෙක් වගේ ලෙඩ වෙච්ච බල්ලෙක් වගේ පැත්ත කරලා බුදිය ගන්න. මුළු ගැන්නේ. අන්තයි ලෝකේ කියන එක්කන නේ නේ මගේ මේක මගේ බලි මගේ රාජ්‍ය මගේ අධිකාරිය මම මේක පාලනය කරන්න ඕන කියලා ඉතින් එක ජීවිතයක් ඇතුළත ගත්තාම අපි පටන් ගන්න කාලෙත් අනන්තයි ඉවර වෙනකොටත් අනන්තයි මැද කාලේ විතරක් අන්තයි ඉතින් මේක මේ ජීවිතයක සම්බන්ධ කරන හැටි ඒක අද විද්‍යාඥයෝ රොකට් යවලා ආලෝක තරංග දිගේ ශබ්ද තරංග දිගේ බලනවා මේ ලෝකයේ විශ්ව අන්තයක්ද තියෙන්නේ කියලා කෙලවරක් තියනවද නැද්ද කියලා ඉතින් උන්ද තමන්ගේ ඇතුළත හිත දාලා මේ ආස්වාස ප්‍රස්වාසයේ අන්තයක් තියෙනවද කියලා බලන්න එක හුස්මක්වත් ගන්නෙ නැති මේ අමනියෝ බාහිර ලෝකෙට චීන කන්නාඩි දාගෙන බාහිර ලෝකෙට දුරේක්ෂ දාගෙන මේ හොයන හිවිල්ලේදී දුරේක්ෂේ යහ කෙලවරේ අන්තය අනන්තයෙන් කියනවා මෙහා කෙලවරේ ඉන්නේ මොඩේක් නම් ඌගේ මොඩකම විතර උට පේන්නේ. ඒක දැන් විද්‍යාඥයෝ තේරුම් ගන්න මොන චීන කන්නාඩි දැම්මත් එහා කෙලවර මොකක් වුණත් මෙහා කෙලවරේ ඉන්නේ මොඩේක් නම් ඌට වෙන්නේ ඌගේ මොඩකම තමයි. මොන කන්නාඩි දැම්මත් Tamanට වෙන්නේ Tamanගේ ප්‍රතිරූපේ තමයි. ඒක පින්නුවට පස්සේ විද්‍යාඥයට වහකණ්ඩ වෙලා තියෙන්නේ දැන්. මොකද ඒගොල්ලෝ මෙතෙක් කල් කියපු හැම එකක්ම දන්නවා ඊගා විද්‍යාඥයා බොරු කරනවා. මාස 6ක් තියෙනවා දැන් කියන එකම දෙයක්. හරියට මේ කම්පියුටර් මොඩල්ස් මාරු වෙනවා වගේ. ඉතින් මේක කිලෝරක් නතු මෙහෙම යනකොට පුට්ටපාද වගේ ආගම ජීවිතයක් ගත කරන කෙනෙක් සර්වචන් වහන්සේ වගේ සර්වඥතා ඥානය කියන ඇති කෙනෙක් ළඟට ගියාම අහන්න ඕන ප්‍රශ්නයක් කියලා තමයි හිතෙනවා අන්තද ස්වාමීන් වහන්සේ ලෝකේ මේම සත්‍යද සියල්ල බොරුද කියලා. අනන්තද ස්වාමීන් වහන්සේ නම් ලෝකේ මේම සත්‍යද මේ දේවල් බොරුද කියලා. බුදුන් කියනවා මම මේ ප්‍රශ්නවත් ගන්නෑ කියලා. ඔබ ප්‍රශ්න අහන වෙලාවදී ඔබේ මනසේ හැටියට තමයි මේක සිද්ධ වෙන්නේ නොකියා මේ ලෝකය කියන්නේ මනසින් හදාගත් එකක් නොකියා බුදුන් කියන මේ හදාගත්ත රූපේ මනින්න හදනවා නම් ඒ රිලෙවෙක් කණ්ණාඩිය දිහා බලලා ඇතුලේ ඉන්න රිලවා ගෑණියෙක්ද පිටිමේද්ද කියලා හොයනවනම් ඇතුලේ ඉන්න රිලවා මේ දිගත පළද කියලා හොයන්න හදන උ දන්නේ නැත්නම් මේ වෙන්නේ මගේම රූපේ කියලා කිසිවට කවදාකවත් කෙලවරක් ලැබෙන්නේ නැහැ. ඒ අපි මේ දවස පුරා හැප්පෙන්නේ අපි විශ්ින් මවා ගන්නලද අපි විශ්ින් තනා ගන්නලද ලෝකෙක. කවුරුවක්වත් නැහැ මේක අපිට තනලා දීලා උඹට රජ කරවන්නම් අපි ඔබ හිර කරවන්නම් අපි කියන එකක් නැහැ. Tamange ලෝකේ තියෙන නිසා මනස පුලුල්ල බලන කෙනාට මේක අනන්තයක් පේනවා. පටු කරලා බලන කෙනාට අන්තයක් පේනවා. මේ මනසේ ඒ බලන සංඥාව උපදින එක නෙමෙයි මැරෙන්නේ. මේ ඉපදිලා ඒ ඉපදෙන එක මැරෙන්න ඉස්සලා විපරිණාමයටපත් වෙනවා. අන්න එවැනි ලෝකයක බාහිරේ මනින්න හදනවා කියලා කියන්නේ ඒක නිකන් අර තමන්ගේම කණ්ණාඩි දිහා බලලා මේ මූණ මේ කණ්ණාඩි වෙන මූණ කතයි කියනවා වගේ. කණ්ණාඩි වෙන තමන්ගේ මූණ තමයි. ඉතින් කත නම් එච්චරයි ලස්සන නම් එච්චරයි. ඒ බව තේරුම් ගන්න නැතුව කණ්ණාඩි හදපු මිනිහට දොස් කියන්න හදනවා වගේ මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම තමන් කවුද කියලා දාන්න නැතුව ඒක බලන්න යන්න නැතුව බාහිර ලෝකේ චීන කණ්ණාඩි දාලා බලන්න හදනකොට සර්වඥන්සේ කල්ැතුව මේ ප්‍රශ්න දීලා තියෙන මේ උත්තරේ අනන්තයි කියන කොටත් එක පැත්තකින් වැරදියි. අන්තයි වලත් එක පැත්තකින් වැටලි. ඒ නිසා ප්‍රශ්නේ බාර නොගැනීම ඒ මූල ධර්මය තේරුම් ගන්න ඒක පේන්නේ විද්‍යාවට පරාජය පිළිගැනීමක් වගේ. විද්‍යාව කැමති නැහැ. මොකද ඒක විද්‍යාව කියන නම දාගත්තට පස්සේ කැමති නැහැ. නමුත් දැන් පොණගෙත් තමන්ගේ වලිග වලිගල්ලන ගිලින්න පටන් ගත් එකක් වගේ විද්‍යාව කාගෙන කාගෙන යනවා මේ කාලේ තමන්ගේම වලිග කන බව දන්නේ. එන්නේ එන්නේ ලොකු උදුරක් අහුවෙලා තියෙනවා වගේ පේනවා. නමුත් ගිලගෙන ගිලගෙන යන තමන්ගේ වලිග වань. ඒ තරම් විශාල වෙලා තියෙනවා. විද්‍යාව ඉතින් ඒ විද්‍යාවට බුදුචානන්සේගේ මේ සර්වඥතා ඥාණය ප්‍රශ්න විසඳීමේදී ප්‍රශ්නේ බාර නොගැනීමෙන්ම සර්වඥකම රැකගෙන තියෙනවා. හැම සියලු ප්‍රශ්නට උත්තර දෙන්න සර්වඥාන්සේ ලෝකෙට ආවේ නෑ. ඒක සර්වඥාන්සේ හේතු දක්වන මේ ප්‍රශ්න අර්ථයක් නෑ. මතු පිට පේන මූණත වර්ථය අර්ථයක්වත් නෑ. ධම්ම සංහිතං මේකේ ධර්මිකුත් නෑ. භ්‍රමචරියකට හේතු වෙන්නේ නැහැ. නිබ්බිදාය කියන විදිහට මේ ලෝකය පිළිබඳව රසවින්දනයෙන් තොරවීමකට මේ කියන්නේ මේක තවදුරටත් කරවිලි වැටිච්ච පනුව කරවිලේ තිත්තන දන කකා කකා යන්න වගේ ලෝකෙම මනින්න හදන නිබ්බිදාවට වෙන්නේ නැති නිසා තරොත්තරේ ප්‍රශ්න ගන්නෑ. විරාගයේ පිණිස ඒ ලෝකේ දිගට පළලද උත්තර මනස කියලා මනින්න මනින්න යන්න යන්න මේ ලෝකේ නැවත නැවත අත ගන්න වෙනවා. නැත්නම් ඒක පිළිබඳ රාගය පහළ වෙනවා. ඒ වෙනද බැඳීමක් ඇති කර ගන්නවා. ඒ නිසා මේක අනන්තයි කිව්වත් අන්තයි කිව්වත් විරාගයට හේතු වෙන්නේ නැති නිසා විරංජනයට හේතු වෙන්නේ නැහැ. රංජනයට හේතු වෙන නිසා ඒක හේතුක් වශයෙන් බුදුස් කියන මම මේ ප්‍රශ්න ගන්නෙ නැහැ. Nirodhaය මේ ලෝකයේ අනන්තෝ අනන්ත ගති අන්ත ගතිය ලෝකේ නිරුද්ධ වෙන පැත්ත බලන්න පෙළඹවන්නේ නැහැ. ඇති වෙන පැත්තයි පවතින පැත්තයි විතරයි කතා කරන්නේ. මේ ප්‍රශ්න වලින් කතා කරන්නේ ලෝකයේ ඇති වෙන පැත්ත සහ පවතින පැත්ත විතරයි. මේක විනාශ වෙන්න පටන් ගත්තට පස්සේ, නිරුද්ධ වෙන්න පටන් ගත්තට පස්සේ ඒක කල්පනා කරනට තීන් දාඩි දානවා. ඒ කල්පනා කරනට සහලවනවා මිනිස්සේ මේ කාලා බීලා මාන්නක්කාරම ඉන්නකොට තමයි මුලයි මැදයි බලන් හිතෙන්නේ. අග ගැන හිතනකොට තීන් දාඩි දානවා. අපස්මාර රෝග හැදෙන නිසා මේ එවැනි දෙයකයි සත්‍ය තියෙන්නේ නිරෝධේ නිරෝධේ පැත්තට මේක යොමු නොකරන නිසා ඒ කෙනාට මේ ප්‍රශ්න සාකච්ඡා කිරීමෙන් සැපතක් වෙන්නේ නැහැ. න උපසමාය කෙනෙක්ගේ සංහිඳියාවකට මේ ප්‍රශ්නේ ඉන්නේ වාදෙටමයි. හැමදාම වාදමුකයි, වාග් බහුල්‍යයි, තර්කයටයි යන්නේ. ඒ නිසා උපසමයකට එකතු වීමකට සමග වීමකට නැහැ. අභිඥාව විශේෂ ඥාන සඳහා මේක යොමු කරවන්නේ මේක පටු කරනවා ඥානෙ. හයිඩ්‍රජන් ගණී කර ගන්න එක ඒකට මුළු ජීවිතය ගත කරනවා හීලියම් ගැන කතා කරන එක දන්නේ නැහැ. ඌ හතුරෙක් විදිහට සලකනවා. ඒ තරම ඥාන පටු කරන තුනී කරන ගතියකටයි මේ ලෝකේ බෙදා දැක්වීම හේතු වෙන්නේ අන්තානන්ත වෙන එක නිසා බුදුජානක කියනවා අභිඥාට යන පස්සෙන් පස්සට ගිහිල්ලා ප්‍රභවයට යන්න ඕනේ. මනස හට ගන්න තැනට යන්න මුලට යන්න ඕනේ. අන්නේ යන තැනට අභිඥාවට මේ ධර්ම, මේ ඥාන, මේ ශිල්ප, මේ ලෝකායත විශ්යන් යොමු වෙන්නේ සම්බෝධහය ඇති හැටිය දැන ගැනීමට. මේ මනසේ මායාවක් බව මැජික් කාර්යයක් පෙන්වන දේවල් වල තියෙන දිගපල්ලමෙන්ට යුක්ති අයුක්තිමෙන්ට හදන්න දාන්නේ මැජික් එකක් බව දන්නේ නැති මිනිහා. මේක මැජික් එකක් බව දන්නවනම් ඒ මනසට දුන්නා දාන්න යන එකක් නෙවෙයි බලපු තමන්ගේ මොඩකමට අං තියනවාද කියලා බලයි. මියාකට සල්ලි දීලා මේ මැජික් බලන තරම මම මෝඩේද මේ සල්ලි මුවාව රවට්ටනකොට මට සල්ලි ගවන්නත් ඕනද කියලා මේ ලෝකයේ මායාව සම්බෝධයට පිංස යන කෙනෙකුට ඒ ලෝකයේ දිග පල්ල බනින්න අවශ්‍ය වෙන්නේ ඒ නිසා සරෝජාන්ච කියනවා මම මේ ප්‍රශ්න ගන්නෑ කියලා. නේ නිබ්බානාය බුදුජානක පෙන්වන්න දෙන නිවීමකට හේතු වෙන්නේ ඒක නිසා තස්මාතිය තස්මා තමයන් අභ්‍යකටන්ති. මම මේවා පිළිගන්නේ නැහැ කියලා. මේ වගේ ප්‍රශ්න දැන් අපි හතර සාකච්ඡා කරා. ඒ වගේ දිගින් දිගටම අහනවා තන් ජීවන් තන් ශරීරං. අඤ්ඤං ජීවන් අඤ්ඤං ශරීරං. ආදී කලින් ආපේකමයි. සාංශ මේ ජීවය සහ ශරීරය එකමද? ජීවය එකක් ශරීරය එකද? ඊට පස්සේ තථාගතයන් වහන්සේ දැන් සරුවචන් වහන්සේ රහතන් වහන්සේ මරණය මැත්තේ වෙනවා. මරණය මැත්තේ වෙන්නේ නැද්ද? විනෝ නොවිනෝ දෙකමද නැත්නම් වෙන්නේ නැත්නම් නොවෙන්නේ නැත්නම් මේ තාම වතුරටත් බැහැගෙන අල්ලගත්තේ නැති කෙනා මේ සර්වඥතාත්ලාවේ ලැබුවට පස්සේ තථාගත උනාට පස්සේ යාගේ පැවැත්ම ගතිය මොකක්ද කියලා අහන. මිනිමගේ ප්‍රශ්න 10ක් සාකච්ඡා කරලා ඒ 10ට මුදන්සේ එකම උත්තරය දෙන්නේ මම ප්‍රශ්නේ බාරගන්නේ. උසාවියට නඩුව බාරගන්නෙත් නැහැ. බැලුව බැලමට පේනවා නිකන් අසාධාරණ ගතියක්. බැලුව බැලමට පේනවා සර්වඥතාඥානෙට පොඩි කොස්සක් හිටලා තියෙනවා. නමුත් සර්වඥන්සේ සඳහන් කර තිනවා මම කියන්න දෙයක් තියෙනවා මම මේ ලෝකෙට ඇවිල්ලා ඔය දේවල් නෙවෙයි එතකොට අහනවා පුට්ටපාද හොඳ ඔබ වහන්සේට මෙවුවා ප්‍රතික්ෂේප කරනවා නම් එහෙම නැත්නම් ප්‍රශ්නේ පව ප්‍රතික්ෂේප කරන උත්තරේ පැත්තක තියෙදී ඔබ වහන්සේ බ්‍යාකත මොකද්ද කියලා මොකද්ද කියන්නේ කියලා බුදුන් කියනවා ඉදන් දුක්ඛ සත්‍යන්ති බ්‍යාකත මෙන්න මේක දුක්ඛ සත්‍යයි කියන්නේ මම මේ ලෝකෙට ආවේ මේ උඹලා දෙවේලේ විඳවන මේ අසහනේ නිතරම ඊටපන්දම්පත් වෙනවා වගේ තියෙන දැවිල්ල ආනේ දුක මේක පිළිබඳව තියෙන මේ කිවං කරන්න බැරි ඉවරයක් කරන්න බැරි કોઈ தත්වෙට ගියත් ඉවරයක් වෙන්නේ නැති පෝසත් උනා දුප්පත් උනා ඥාන උනා පිරිමි උනා හරියට වැරදුනත් දුක ඒකාකාරයි මේක සත්‍යක් වශයෙන් බාර ගන්න නැතුව Taman හිතනවා මට මේ දුක මේ නිසයි කියලා අන්න ඒක බොරු කියන්නේ මම මේ ලෝකෙට ඉපදුනේ එහෙම නැත්නම් මේ දුක්ඛ සත්‍ය පෙන්වන්න මිස ওই වගේ මේ පටු වාද තර්ක වලට ගැටෙන්න නෙමෙයි. ඊට පස්සේ දුක්ඛ සමුදය පෙන්වන්නයි. මේ දුක මේ විදියට විඳවන්නේ උඹේම ආශාව මිසක්කා දෙවන්නේක් බලපාන්නේ නැහැ. ඒ දුකට දෙවන්නේගේ බලපෑමක් නැහැ. ඒ වගේ මේ දුකට අතීත අනාගත බලපෑමක් නැහැ වර්තමානෙමයි. මේ දුකට මෙතනමයි. මෙතනින් පිට කිසි තැනකින් දුක් නැහැ. ඒසා සංසාරේ තියෙනවා නම් තියෙන්නේ මෝඩකම තියෙනවා නම් තියෙන්නේ මේ මම දැන් මෙතන කියන එකේ. නිවන තියෙනවා නම් තියෙන්නේ ප්‍රඥාව තියෙනවා නම් තියෙන්නේ මේ මම දැන් මෙතන කියන එක නිසා සමුදේ සත්‍ය වශයෙන් තියෙන තෘෂ්ණාව කාගවත් තෘෂ්ණාවත් ඊයේ පෙරේද තෘෂ්ණාවක් අතේට තියෙන තෘෂ්ණානේ වර්තමාන තෘෂ්ණාවයි මගේ තෘෂ්ණාවමයි. මෙන්න මේක පෙන්වන්නයි මම මේ ලෝකෙට ආවේ. ඒ වගේම මේ තෘෂ්ණාවේ ඉවර වෙන තැනක් තියෙනවා. ඊගායක පටන් ගන්න ඉස්සෙල්ලා මේක අනිවාර්යයෙන් ඉවරෙලා තමයි ඊගායක පටන් අරගන්නේ. යම් කිසි කෙනෙක් පටන් ගන්නම දකින්න වෙනකොට ඉවරේ දකින්න ඉගෙන ගන්නවා. හමාරේ දකින්න ඉගෙන ගන්නවා. ක්ෂේවියම් දකින්න ඉගෙන ගන්නවා. වැයවීම දකින්න ඉගෙන ගන්නවා. නිරෝධය දකින්න ඉගෙන ගන්නවා නම් ඒකට තමයි නිරෝධ සත්‍ය කියන්නේ මං ආවේ ලෝකෙට ඕක කියලා දෙන්නයි. අන්න ඒකට යොමු වෙන මාර්ගයේ විතරයි ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් පිට දේවල් මම දැනගත්තට ප්‍රයෝජනයක් වෙන්නේ නැත්නම් මම කතා කරන්නේ නැහැ. මම මේ කතා කරන චතුරාර්ය සත්‍ය අත්ත සංහිතාං. කාම ලෝකෙත් නම් පෙන්නේ බුදුරජාන්සේ නිකන් දුක්ත ධර්ම කතා කරන තේරුමක් නැති දේවල් කතා කරනවා. නමුත් කාම ලෝකෙට කාදාක බුදුරජාන්සේ කියපු දේවල් නැහැ කියලා ඔප්පු කරන්න බෑ. ඒගොල්ලන්ගේ මායාවේ ඉන්න තාක්කල් ඒක ගණන් ගන්න තියෙක වෙනම දෙයක්. ඒ වගේම ධම්ම සංහිතාං ඒක සනාතන ධර්මයක්. මේක බුදු කෙනෙකුට එහෙම නැත්නම් එක කාලයකට එක තැනකට ආවෙනික දෙයක් නෙවෙයි. ඊටසයක ධම්ම සංහිතං ඒ වගේ මේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ මාර්ග කියන සත්‍යෙට යම් කිසි කෙනෙක් නතු වුණා නම් හිත ගියා නම් එමස ස්වභාවයෙන්ම භ්‍රමචර්යයකට පෙළඹෙනවා දෙවන්නේක් නැති ජීවිතයට යනවා. තව සහායකයක් ඉන්න තාක්කල් ඒ කොන්දපයිනේ. පෞරුෂත්වයක් නැහැ. අසහායක වෙන්න ඕන. බුදුන්සේ අසම සම කියලා කියනවා. බුදුන්සේ හැම පුද්ගලයෙක්ම අසම සමව දකිනවා. හැම කෙනෙකුටම නිවන් දකින්න පුළුවන්. ඒගොල්ලෝ අපේක්ෂාව කියන බෑහදුකම් තියෙන නැති තාක්කල්. බැගෑවෙන්නේ නැති තාක්කල් ධර්මියම සරණ කරගෙන Brahmacharya සරණ කරගෙන යනවනම් ඊපස්සේ ටෙන්ඩෙන් ටෙන්ඩෙන් ඒකට තියෙන හැකියාවල් දක්ෂතා මත වෙනවා මට ආර්යා කරලා දෙනකන් අහවල් දේ හම්බ වෙනකන් නැත්නම් ආර්යා ගාවයි තින්නේ අහවල් දේ දන්නේ නැතුව මේක කරන්න බෑ කියලා යම්ම කිසි කෙනෙකුට යම්ම මොහතක නැති බැරිකම පහළ වුණා නම් භ්‍රමචරියක් අතර ඇත්තෙත් නැහැ. හැම වෙලාවෙම දෙවන්නේක් බලාපොරොත්තු වෙනවා. තණ්හා ද්විතිය පුරුෂෝ. තණ්හාවම හේතු වෙනවා. හේතු කරගන්නවා, හැරමිටියට ගන්නවා. ලෝකයේ දෙවන්න ඉන්නේ හැම වෙලාවෙම තණ්හාව තමයි. ඒ තණ්හාව වෙනුවට මේ මං පටන් ගන්න වැඩේට මේ ටික ඇති. මට භ්‍රමචරිය රකින්න මීට වැඩිය දෙයක් ඕන කරන්නේ නැහැ කියන හැඟීමාවක් මනසේ කොහොමද භ්‍රමචරිය තමයි ඉන්නේ. ඉතින් මේ භ්‍රමචරියට හේතු වෙනවා මේ දුක්ඛ දුක්ඛ සත්‍ය සමුදය සමුදය සත්‍ය කියන නිරෝධ නිරෝධ සත්‍ය කියන මේ හතර හිතනකොට අර්ථින මට දුකක් දෙන වෙන කෙනෙක් ඇත්තෙත් නෑ මාව නිවන් දක්කන මේ හොඳ කෙනෙක් වෙන කෙනෙක් ඇත්තෙත් නෑ බුදුන්සේ පාර කියන විතරයි ඒ නිසා මේ මම කතා කරන්නේ මම කතා කරනවා නම් භ්‍රමචර්ය ස්තුති වෙන නිසා නිබ්බිදාය මේ ලෝකේ රංගනය කරන්න රංජනය කරන්න රසාස්වාදයේ පිණිස නෙවෙයි මම කතා කරන්නේ රසාස්වාදයට යෑම ජීවැඩියා රෝගියේ සීනි කන්නා වගේ වැඩක්. එහෙම නැත්නම් බ්ලඩ් ප්‍රෙෂර් එක තියෙන මිනිස්සෙක් තෙල මේ දේ වැඩි කොලෙස්ටරෝල් වැඩි කෙනෙක් තෙල් කන්නා වගේ වැඩක්. මිනිස්සු හරි ආසයි ඒ වැඩේට. නමුත් ඒකෙන් හයකේ සුගතියක් වෙන්නේ මම මේ කියන සතරයි සත්‍ය නිබ්බිදාවට හේතු වෙනවා විරාගයට. රාගේ බැඳිලා මීහරකෙක් වගේ කඹරන බරාදිනා වෙනුවට තමන්ගේ විවේකයේ පිළිබඳව තමන්ගේ නිරෝධය පිළිබඳව කටයුතු කරන කෙනෙක් වෙයි මේ විශාල ප්‍රදේශ අල්ලන්න යන්නේ නැත්තම්. ලාභ සත්කාර વિશે විශාල ප්‍රදේශ අල්ලන්න යන එක නා බදා ගන්න යන එක නා දොඩම් ගොඩ බදාගත්තා වගේ අන්තිමට හම්බෙන දෙයක්වත් නැහැ. ඒකටම මහන්සි වෙලා විහෙසටපත් වෙනවා. ඒ නිසා මම කියනවා ඔබට හම්බෙලා තියෙන සීමිත ක්ෂණ සම්පත්තිය මේ ක්ෂණ මාත්‍රය නිවනට යොමු කරපන්. මේ විශාල දේවල් වලට යොමු කරන මම මේ රට ජාති ආගම හදන්න ඕනේ මම සීල දිනාට බණ උගන්වන්න ඕනේ බෞද්ධ සත්‍යයක් පිහිටවන්න ඕනේ දුප්පතුන් නැති ලෝකයක් හදන්න ඕනේ කියලා කරන්න බැරි දේවල් කරන්න පටන් ගන්න රාගය ඇති කරගන්න එකනා ඉතින් තෙමිල නැහින අත්ෙන් හතර පයින් කුරුලා වගේ ඒ නිසා මම දේශනා කරන දේ විරාගයේ පිණිසයි නිරෝධයේ පිණිසයි දීක හැමාරේ බලන්න ඕගොල්ලෝ බලන්න අකමැති වුණාට මුස්පෙන්තු කියලා කිව්වට තමන්ගලයි දුමන්ගලයි කියලා කිව්වට අබද්දයි කියලා කිව්වට සත්‍යයේ තියෙන්නේ නිරෝධ වෙන තැන. ඉතින් ඒ නිසා මුද්‍රජානංශය සඳහන් කරනවා ජීවිතය අවුරුදු 100ක් නම් අවුරුදු 50 පැන්නට පස්සේ තමයි ඉඳුරන් මෝරන්නේ. ඒක නොබලා ඉඳ බෑනේ Tamanට පේන පටන් ගන්නවනේ Tamanගේ හැපෙනීම අඩු වෙලා යනවා, කන ඇහිම අඩු වෙලා යනවා, බ්ලඩ් ප්‍රෙෂර් එක නගිනවා, පාලනයක් නැතු වෙනවා. ඒකට නිරෝධේ පේන්න පටන් ගන්නවා. අහන්නේ ඒ වෙනකොට ලෑස්තිලා හිටියේ නැත්තම් ඉතින් අපි ජැක් ගහන්න පටන් ගන්නවා මේ හැම එකටම මොන්න ජැක් ගැහුවත් ඒක ඔක්කොම ගලවලා යනවා. ඒ නිසා Nirodhaය දැක ගන්න නම් ඔය හැට පිළලා හොට බිමන්කම් නැතුව ඊට කලින් ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිෙද්දී භද්‍ර යවුනේදීම ඒ Nirodhයට හිතේ දුවොත් මම හිතන්නේ අමාරුම තත්ත්වයටපත් වෙන්නේ ඒ මිනිස්සේ අමාරුවටපත් කරන බෞද්ධයාමයි. බෞද්ධයා කැමති නෑ අම් බෞද්ධ දෙමාපියෝ කැමති නැහැ තමන්ගේ දරුවෝ යෞවනයේදී භද්‍ර යෞවනයකදී ආගම පැත්තට යනවා. අමල තාතර පේන්නේ විශාල හිතුවක්කාරකමක් වගේ. හැබැයි ඒගොල්ලෝ බෞද්ධයි කියලාගෙන ඉන්නවා. දරුවට ආදරෙත් තියෙනවා. නමුත් ඒ Nirodhe පැත්ත දකින්නට කැමති උකට කල් තියෙනවා භාවනා කරන්න තව වයසමදි කියලා තමයි කියන්නේ. තව වයසට යනකොට භාවනා කරන්න. නමුත් ਸਰවඥාන්සේ ලෝකේ පහළ වෙන්නේ ඒ තරුණ තරුණ කොටස් වලට මේක ශිල්පයක්, මේක විද්‍යාවක්, මේක න්‍යායක් කියලා පෙන්නලා Nirodheට යොමු කරන්නයි. නමුත් ඔය ලෝකයේ දිගට පළලද, නিত্যද, අනිත්‍යද කියන කතා කදාකත් ඔකේ Nirodheට යන්නේ. උපසමයකට කියන්නේ මානසික අසහන දුරු කරන පැත්තට යන්නේ. භාවනා කරන්න කියයි කියලා මානසික අසහන දුරු වෙනවා කියලා කියන්නත් බෑ. භාවනා කරන මුලින් යන වෙලාවේදී මුලින් යම් ප්‍රමාණික මානසික අසහන වගේක් වෙනවා ශිල්පයක් ඉගෙන ගන්නකොට තියෙන වෙහෙස දරන්න වෙනවා. සක්කච්ඡාකාරීව කරන්න වෙනවා. නමුත් ඒක ඉවර කරන්නේ උපසමයකින් නැත්නම් සාන්තිකර තත්වයකින් ඒ නිසා මේ තීරණ දෙවෙනි බැරි ප්‍රශ්න විසඳ විශ්සයි ඉන්නවා වෙනුවට කළ හැක්කක් උපසමයට යොමු කරනවා අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවර්ධනය. ඒ නිසා භාවනා කරන කෙනෙක්ගේ පැත්තෙන් බුදුහාමර කරන්න කිව්වේ මොකද්ද? නොකරන්න කිව්වේ මොකද්ද කියන එක හොඳටම කැපිලා පේන තැන තමයි බුදුන්සේ සමාධිය පිළිබඳව නැත්නම් භාවනා ලෝකේ මැද කෑල්ල සමාධිය ඇති කර ගැනීම පිණිස උනන්දු කරපු වැඩි. උනන්දු කරවලා තියෙන්නේ අතීතයට හිත දිවුවොත් මතක තියාගන්නයි කියලා තියෙනවා ඒකාන්ත පශ්චාත්තාපයක්. සතියක් නැහැ සමාධියක් නැහැ. ඒ නිසා අතීතයේ දුවන හිත වළක්වන්නත් බෑ දැනගන්න. මගේ හිත තියෙන්නේ අතීතේ. අනාගතයේ දුවන හිත ඒකාන්ත තිගැස්මක් සමාධියට බාධාවක් සතියට බාධාවක්. ඒ නිසා තමන් අතීතයේ දුන જાති රසාස්වාදයක්ද තියෙන්නේ. එහෙම නැත්නම් අනාගතයේ පරිකංකණය කරන්න කෙනෙක්ද කියලා දන්නවනම් ඒක තමන් පිළිබඳව ඇති ඇති දැන ගැනීම. සමහර වෙලාවල් වලට රාගයට රත් වෙච්ච අරමුණු වලට හිත බැඳිලා හිත මතමාන අරමුණේ තියාගන්න බෑ. ආශාවල් නිසා, පුරොන්දු නිසා, අදිෂ්ඨාන නිසා, බන්ධන නිසා තව සමහර වෙලාවට නුරුස්නා ගති නිසා මේ රස්නේ වැඩි, කැස්ස කහිනවා, සද්ද ඇහෙනවා, කය කකුල වේදනා දෙනවා කියලා නුරුස්නා ගති නිසා අරමුණේ තියාගන්න බෑ. එතකොටත් දැනගන්න මගේ හිත ඇලුම් බැඳුම් වැඩි එකක්ද, ගැටුම් වැඩි එකක්ද කියන එකත් තේරුම් ගන්න ඕනේ. සමහර වෙලාවට ඒ කිය රාග ద్వේෂ නැති හිත ඒකාන්ත නින්දට වැටෙනවා. එහෙම ඇකිලිලා සීතල වෙන්න පටන් අර ගන්නවා, ඇතුළත නතර වෙනවා. ඒතරට නිකට ලබන්න බෑ. සමහර වෙලාවල් වලට රාග ద్వේෂ නැති වෙන නිසා ලොකු උද්දාමයකටපත් වෙලා ඇවිස්සලා මිමස්ස පොදියක් ඇවිස්සලා ගියා වගේ ඒ කල කලබලේ වැඩිකම නිසාම සත්‍ය කඩා ගන්න. සමාධිය කඩා ගන්න. ඒ නිසා මේ හයෙන් බේරලා අතීතයෙන් අනාගතයෙන් ඇකිලෙන ගතියෙන් සහ විසිරෙන ගතියෙන් බැඳෙන ගතියෙන් සහ ඇලෙන ගතියෙන් බේරෙන්න නම් යන යන වෙලාවේ හිතට මධ්‍යස්ථ අරමුණක් දීලා පිට යන යන වෙලාවේ දැනගත්තොත් අනේ දැනගන්න එක්කනට හිතා ගන්න පුළුවන් අපි හිත කොච්චරනම් සාස්වත දිට්ඨියට අදිනවද කොච්චරක් අසස්වත දිට්ඨියට අදිනවද කොච්චරක් අනන්තයි කියලා හිතාන කල්පනා කරන කොච්චර අන්තයි කියලා හිතාන කල්පනා කරනවා මේ ශරීරයමයි ජීවිතේ ජීවිතේමයි මේ ආත්මය ශරීරයමයි ආත්මය කියලා පටලවා ගන්නවාද කියන ගැඹුරකට යන්න නම් ඉස්සල්ලාම වර්තමානයේ හිත පැවැත්වීම අතීතනාගතයට නොගිහින් මෙතන හිත පැවැත්වීම අතෙන්ද මෙතෙන්ට නොගියින් මගේ හිත පැවැත්වීම අනුන් කෙරේ නොතබා ආන්න එතකොට මේ බුදුහාමුදුරු කියන විදිහට අර අත්ත් සංහිතං ධම්ම සංහිතං ආදි භ්‍රමචර්යයන් නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය නිබ්බානාය සංවත්ති කියන මේ වර්තමාන මොහොතේ මේ සියල්ල තියෙනවා එන් හිත පිටේ මේකෙන් පිට යන කොච්චර හිත නටනවා වර්තමානයේ හිත පිට යන්න කොච්චර නටනවද කියලා කියන්නේ බාහිරේ ආශාව එකක් දෙක වර්තමාන තියෙන ද්වේෂය. අත්මන් හිත පාතන පුදුමාකාර විදිහට ද්වේෂ කරනවා. හිත පාතන බැරිකමක් නෙවෙයි තියෙන්නේ. ඒක පුංචි කළ සලකලා බාහිරේ හිත ඇවිද්දීම ඇවිද්දීම ලේසියට පහසුටත් අභිරමණය කරන නිසා අපි නොදැනුවත්වම ඔසසත දිටියට උච්චේ දිටියට අන්තයි කියන අන්තයට හෝ අනන්තයි කියන අන්තයට වැටෙනවා. මේ ජීවිතමයි මේ ආත්මය මේ ශරීරය එකක් ආත්මය එකක් කියලා එන පටලැවිල්ලට අපි අහු වෙනවා. අන්නේ ගැඹුර තේරෙන්නේ ඉස්ලාම තමන් වැඩියෙන් හිත තමන්ගේ හිත නන්නත්තර වෙන්නේ මොකටද? නැත්තම් බවන්ගේ හිත දොඩමලු වෙන්නේ කොයි පැත්තරද? ඉබේ ඉබේම මධ්‍යස්තරම තිබාම ඉබේම ඇදලා යන්නේ කොහටද යන්නේ කියලා හොඳට දැනගත්තොත් පොට්ටපාතට බනින්න වෙන එකක් නැහැ. හැම කෙනෙක් තුළම පොට්ටපාද කෙනෙක් ජීවත් වෙනවා. ඒ මිනිස්සයා නිහතමානී ප්‍රශ්නේ අහපු නිසා අපි වාසි අවස්ථාව ප්‍රයෝජන ගන්නවා. නෑහුවනම් අපි දන්න විනය මිත්‍යා දෘෂ්ටිකේ අපි නම් සම්‍යක් දෘෂ්ටිකයි අපි ළඟ නැහැ කියලා. නමුත් මධ්‍යස්ථ අරමුණක භාවනා කරනකොට අරමුණක ඉන්න බැරි මේ මොකක් හරි ඔය කියන මිත්‍යා දෘෂ්ටියක් නැත්නම් අයෝනිසමනස්කාරයක් නිසා ඉතින් බුදුරජාණන්සේ ඒකට බනින්න නෙවෙයි ඒකට දොස් කියන්න නෙවෙයි මේ ධර්ම දේශනා කරන්නේ. ඒක තමා විසින්ම දැනගත්තොත් මං අසවල් ආකාරයේ නැමියාවක් බැම්මක් ආශාවක් ඇති මිනිස්සෙක් කියලා ඒ දේ Taman Taman දැනගන්නවා ඇර බුදුහාමුදුරුව නැත්තම් කාටවත් වෙන කෙනෙකුට කියන්න බෑ. අන්න ඒක දැනගත්තොත් පිළියම් තියන ඕන තරම්. නමුත් අපිට වෙලා තියෙන අපිට රෝගේ මොකද්ද කියලා දන්නේ නැහැ. බේත් ගොඩක් තියෙනවා අපි ගාව. ඉතින් අපි අර බේත් જાති කීක කකා හිටියට රෝග නිర్ణය වෙලා නැහැ. ඉතින් රෝග නිర్ణය වෙන්න නම් කායනපසනාවට හිත දාන්න කියනවා. තමන්ගේ ශරීරෙම ආරමුණු කරගෙන මධ්‍යස්ත වූ මේ ආශ්වාස ප්‍රශ්වාස කියන රූප ධාතුවට හෝ සක්මන් කරනකොට දැනෙන රූප ධාතුවට හෝ හිත දාගෙන ඉන්නකොට හිත පිට පනින්නේ අපි අබ්බැහි නිසා. ඒ අනුව තමන් මොන જાති අබ්බැහි ඇති කෙනෙක්ද මේක නිට්ටයයි කියන හිතන කෙනෙක්ද අනිත්‍යයි කියන කෙනෙක්ද අන්තයි කියලා හිතන එක නේද අනන්තයි කියලා හිතන එක. නිට්ටය අනිත්‍ය කියලා කියන කාලමානී දිගේ අන්තයි අනන්තයි කියලා කියන්නේ දේශමානී දිගේ ওই දිගේ තමයි හිත පියාසරන්නේ. ඉතින් මේක සාකච්ඡා කරනවා අපි කියනවා ධර්ම සාකච්ඡා කියලා. කමඨාන් සුද්ධ කරනවා කියලා. මේක පිළිබඳව හඳුන්වා දීගෙන කියනවා සුත්තමේ ඥානයි කියලා. බණ අහනවා කියලා. ඒ බණ අහන්නේ හුදු පහසුත් පහයි වඩන්නේ නෙවෙයි කරගෙන යන භාවනාවට අනුග්‍රහයක් පිණිසයි. නිසා යෝගාවචරය දන්නේ නැත්නම් භාවනාවේදී මේ දෙන උපදේශ මොකටද මේ දීලා තියෙන්නේ? ඒවා වළක්වන්න මෙන්න මේ මේ උපක්‍රම කරන්න ඕන කියලා දන්නේ නැත්නම් ඒ යෝගාවචරය මේ අද්දක බැඳගත්ත නැත්නම් පොට්ට වෙච්ච අලියේ කැලිය විදින්න වගේ හැම තැනම හැප්පෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් ඒ විදිහට අන්ධ අලියෙක් බවට යෝගාචරයපත් කරන්නේ ගුරුවරයාමයි. එචා ඒ වැරද්ද ගුරුවරයාගේ අතට යන්නේ. නිසා ගුරුවරයා මතක තියලා දෙන්න ඕනේ මේ ඇස්සල් පැටේ ගලවලා දාලා පේන්න ඇරලා එයාට පේන දේ නිසිලස වාර්තා කරන්න උගන්න ගත්තොත් මම මේ යන ගමනේදී මට මේ පැත්තටයි ඇදෙන්නේ කියන එක පූර්ව නිගමනලින් තොරව අන්න ඒකටයි මෙවැනි ධර්ම දේශනාවකින් අපිට භාවනා කමටහනක් වෙන් කරලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දේශනාව යන්නේ වෙච්ච සිද්ධියක් දිගේ. නමුත් ඒක අපේ ජීවිතයට සම්බන්ධ කරලා බලන්න අපි භාවනා කරන්නන් බවටපත් වෙන්න ඕනපත් වෙලා මේක සම්බන්ධ කරගත්තොත් භාවනාවේදී තමන්ගේ හිත නැඹුරු වෙන පැත්ත නතු වෙන පැත්ත පෞෂත්ව ගති වලක්වන්න බැරි තරම් ප්‍රසිද්ධයි. නමුත් අපිට ඒක ඉදිරිපත් කරගන්න බැරි එක්ක අපේ ඇතිදී ඇටි ඇටියට ප්‍රසිද්ධ කරලා දන්නේ. සංනිවේදනය කරන්න දන්නේ ප්‍රකාශ කරන්න දන්නේ. එහෙම නැත්නම් අපි හිතනවා ඒක ප්‍රකාශ නොකර වෙන කෙටි ක්‍රම ඇති කියලා අපි හිතනවා. කිසිම ක්‍රමයක් නැහැ. මේ ප්‍රශ්නේ අඳුන ගැනීමෙන්මයි උත්තරේ ලැබෙන්නේ. ඒ නිසා අපි එක භාවනා මධ්‍යස්ථාන භාවනා කරන්න වශයෙන් එකිනෙකාට පිට වීමෙන් අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් තමයි කොට ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා භාවනා කරනකොට දීලා තියෙන උපදේශ ටික මෙන්න මේ දොස් කපලා මදමාවතේ යෑමට උපදෙස් දීලා තියෙනවා. නමුත් භාවනා හිත අපේ හිත නොසන්ඩාන. ඒ නිසා ඒක උපදේශ පන්ති කඩාගෙන පිට යනකොට මගේ දෝෂයක් කියලා ගන්න එපා. පුද්ගලික සීලයක් නැතිකමක් කියලා ගන්න එපා. මේ වෙන දේ වෙන හැටියෙන වාර්තා කරන්න පුළුවන් නම් හැම දේ තුළම ධර්ම තියෙනවා. ගුරු මේෂරේ ගියාට පස්සෙත් ඒ කමඨාන් සුද්ධ කරන ඒ සුදු නෝනා සුද්ධ කරන එක නෙවෙයි ඒක පරිවර්තනය කරන එක නෙවෙයි ස්වාමීන් වහන්සේ එකයි තියෙන්නේ මේ කිසිම කෙනෙක් බාහනා නොසුසුසු නෙවෙයි වෙන දේ වෙන හැටියට කියන්න කියන්නේ උත්තර තියෙනවා. වසංගන්න ගියොත් මේ දේ වෙන්න කියලා අපේක්ෂා කෙරුවොත් මොන ගුරුවරයෙක්වත් උදව් කරන්නේ භාවනා කරන්න උත්සාහ ගන්න උත්සාහ ගන්නකොට වෙන දේ වෙන හැටියට කියන්න. ඒක මේ යෝගාචරයේ ප්‍රශ්නයක් නෙවෙයි ගුරුවරයාගේ ප්‍රශ්නයක්. යෝගාචර තියෙන්නේ දකින්න දේ දකින්න විදියට ප්‍රකාශ කරන එක. ඇත්ත ඇති හැටියට ප්‍රකාශ කරන එක. අපිට ඒකවත් බෑ. ඒ තරම්ම අතිශෝක්ති කියලා කියලා පුරුදු වෙලා. ඒ තරම්ම දේවල් වසන් ගන්න පුරුදු වෙලා අපි කමඨාන් සුද්ධ කරනකොටත් උසාවියට කියලා බුරු කියනවා වගේ හිතලා නෙවෙයි හිතාපු දේවල් කියනවා. හිත කැමැති දේවල් කියනවා. අන්න එහෙම නැතුව ඇති ඇති ඇති විදිහට ප්‍රකාශ කරන නියම සමතල කණ්ණාඩියක් වගේ අපේ ප්‍රකාශ ශක්තිය આવොත්, ප්‍රකාශන ශක්තිය આવොත්, සංනිවේදන ශක්තිය આવොත් ඒක අපේ මේ දවස් පුරා සංනිවේදනය කියන ගැටලු අන්‍යෝන්‍ය අවබෝධ කිරී අවබෝධ බොහෝ විට අයින් කරලා ධර්මයේ සාද බුද්ධහාමුදුරණ කිට්ටු කරනවා. නිසා බණ ඇහිමිති හොඳට මතක තියාගන්න ඉතින් හැම එකක්ම මට කියලා තියෙන කියලා වගේ හිතාගෙන සම්බන්ධ කරගත්තොත් විශේෂයෙන්ම භාවනා කරන කෙනාට එකෙන් ගාක් දිට්ඨි උජ්ජු කරෝති කියන විදිහට චපල දෘෂ්ටිය ඍජු කරලා දෙනවා අන්න ඒ විදිහට ඍජු කරගෙන මේ කරන භාවනා පිළිබඳව වැඩි උනන්දුවෙන් කරගෙන යන්න අවදී දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. චිර දිනාට තනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා. නෑ අපි මෙතනදී ධර්ම දේශනාවේ තාම පැරණි චාරිත්‍රාක් විදියට දේශනාව හමාර වුණාට පස්සේ දේශනාව සම්බන්ධ හෝ තම තමන්ට තමන්ගේ ආධ්‍යාත්ම ජීවිත සම්බන්ධ වට හොඳයි කියලා හිතන ප්‍රශ්න මොනවාර තියෙනවා අපි සාකච්ඡා කරන්න සුළු වේලාවක් ගන්නවා ප්‍රශ්න මතුවෙනවා නම් ඒ නිසා කාට හරි කියන්න කරන්න යමක් තියෙනවා නම් මේ වෙලාවේදී අදහස් හෙලි කරන්නයි කියලා සාදරයෙන් ඉල්ලා සිටින අතර ඒ මා දහයක් නැත්තම් සාකච්ඡා කළ යුත්තක් නැත්තම් අපි ඊතාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ දේශනා සැසිවාර සමාප්ත කරන්න බලාපොරොත්තු සම්මත දේශනාවට කොහේ ඒකාන්ත වශයෙන් දේශනා කරන්නේ කියලා මේ ප්‍රශ්න වලට උත්තර අනේකාන්ත වශයෙන් දේශනා කරලා තියෙනවද? අනේකාන්ත ඒකාන්ත වශයෙන් මේකට උත්තර දෙන්නේ නැහැ කියනවා. නේකාන්ත ක්‍රමය තමයි මේ ප්‍රශ්න දැනකට යොමු කරන්නේ අත්ත් සංගීතක් නැහැ ධම්ම සංගීතක් නැහැ කියලා ප්‍රශ්න ඔක්කොම පිළිබඳ මතයක් තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා මම ඒ වෙනුවට කියනවක් තියෙනවා. මේක නාස්තිකයි මේක මම ගන්න ඇති ප්‍රශ්න මම ලෝකෙට පහළුනේ මේ ටික කියන්නේ. මේ ටික මොකටද මම කියන්නේ? දුක්ඛ සත්‍ය සමුදය අර්ථ සංගීතය ධම්ම සංගීතයි Brahmacharya කියනවා විපිදාය විරාගාය සංවත්තති කියලා මේ එන ප්‍රශ්නේ හරහා ප්‍රශ්න කාට පණිවිඩයක් දෙනවා හැබැයි නාස්ති කරන්නේ නැහැ යාව. යාර කියනවා ඔය වෙනුවට කලියුත්තක් තියෙනවා. මම ලෝකෙට ආයේ ඒක කියන්නේ මම උඹ ඔය අහන ප්‍රශ්නෙන් තමයි උඹට මම sannivedana කරන සම්බන්ධ වෙන්නේ. ඒක පළයන් යන්නේ කියන්නේ නැහැ. ප්‍රශ්නට උත්තර දෙන්නේ නැහැ කියලා යාගේ උනන්දු උසනවා. අවසරයි. සරුවත්ඥ මහන්සිය කියන උත්තර දෙන්නේ නැහැ කියලා හිත කරුණාවක් නැති ප්‍රඥාවක් නැති කෙනෙක් වගේ. ඒල කියන මම දෙන්නේ නැත්තේ මොකද මට කියන්න දෙයක් තියෙනවා ඔබට. මෙන්න මේ දේ අහපන්. මේ දේ ඇහුවොත් මගේ මෙන්න මගේ විශේෂය, මගේ විශේෂයිස්වි. ඇයි ඒක මම කියන්නේ ඇයි ඒක නොකියන්නේ? ඒක ඒක තමයි මේ කතාවේ තේමාව. ඒක අර්ථ සංගීත නෑ, නීහත නේතාත නෑ. දැනකට යොමු කරවන්නේ අර උපසමය, නිරෝධය, සම්බෝධය කොටින්ම කියනවනම් මේ දැනට තියෙන අසහනට උත්තරයක් නෙවෙයි ඔබ අහන ප්‍රශ්නේ අසහනෙ වැඩි කරනවා. මම දෙන එක නිවන නෙවෙයි. ඔබ මෙතනදීම අසහාය නැති කරනවා. ඔබ කියපම් බුදුන් කිව්වයි කියලා මේ ප්‍රශ්න වැඩක් නැහැ කියලා. ඒකට උඩ උත්තර දෙන්න. ඒ නිසා මේක අනිවාර්ය උත්තරයක්. මේක අනිවාර්ය උත්තරයක් නොකිය කියවෙනවා. භාවනා කරපේන හැම විතර්කයකදීම අපිට මේක දීලා බේරෙන්න පුළුවන්. තර්ක වෙන තරක් ඉන්නවා කියලා හිතන්නේ. අනේ අපි බුදුහාමුදුරුවෝ ප්‍රශ්න අරගෙන ඕගොල්ලෝ තෝරන තර්ක කරගන්න මම යන්නම් කියලා යන්න අද ටෙලිවිෂන් එකේ පත්‍රයේ තියෙන තර්ක දිහා බලන්න ඔය එකක් අරගෙන බුදුහාම කියන්න එපයි කියපු එකක් අරගෙන පඬිතකම් කටවැත දොඩවනවා. එක පැයට ලක්ෂයක් විතර වියදම් කරනවා. අහගෙන ඉන්න මිනිස්සුත් කට අරගෙන අහගෙන ඉන්නවා. කියන මිනිස්සුත් අහ කියවනවා පටන් ගන්න දැන ඉවරනකම් කිසිම නිගමනයක් නැහැ. අර පොට්ටපාදි කියපු කුතුහල ශාලාවේදී වෙච්ච එක. බුදුරජාණන් කියන්නේ එහෙම කන්නේ මෙතන මෙතන නිවෙන්ට යමක් තියෙනවා. ඒක නැත්නම් ඔය කියන නිවනක් ලැබෙන්නේ නැහැ. කියන්නේ අපිට මේ මේ වෙලාවේ පවතින අසහනය, මානසික පීඩනය, එහෙම නැත්නම් දරත ගතිය කියලා බුදුහා කියන්නේ ඒක නිකන් සහැල්ලු වෙන ගතියක් නැත්නම් බුදුන් දකින්නකොට ධර්මය අහනකොට ඊනයි බුදුන්ගේ වැඩන්නේ. ඒ ධර්මයෙන් වැඩකුත් නෑ ඒක කියනවා. මම මේ ප්‍රශ්න අහිං කරන්නේ අත්ත් සංගීතන් නාත් සංගීතන් ධම්ම සංගීතන් නාති භ්‍රමචර්යක. ඉතින් අපි දවස පුරා සම්පප්පලාව කියන්නේ ඒ ටිකට. ලොකු කරුණු ගොඩක් තියෙනවා. හැබැයි යොමුමක් නැහැ. තනකට නීතා මේ ඕපන් අයික ගතියක් නැහැ. බුදුරජාණන්සේ කොන්නකින් පොඩි තැනකින් පටන් කරකවන කරකවන අරගෙන යනවනේ. දැන් කියන්න සාධනීය මූල ධර්මයක් තියෙනවා. ඒ නිසා අතාර්කික එහෙම නැත්නම් නාස්තික වාද එනකොට බුදුරජාණන්සේ පණින්නේ නැහැ. ඒක කියනකො නාස්තික වාදයක් මම නම් ප්‍රශ්න ගන්නෙත් නැහැ කියලා. ඒකට යාට උත්තරයක් එනවනේ අහන්න ඇයි ඒක ඔබ අන්ති මහා කරුණාව තියෙනවා කියන්නේ. අයියන ඔබ වහන්සේ සාරුවඥයි කියලා කියන මට සාරුවඥ නිසා තමයි යෝග ගන්න නැත්තේ ඕක තැනකට යොමු කරන්නේ මහා කරුණාවක් තියෙන නිසායි ගන්න නැත්තේ ඔබ අපරාධය ප්‍රශ්න නිසා කෙස් පැන තරන නිසා අසහනෙ වැඩි කරගන්නවා මම කියන්නේ මේ වර්තමානයේ ඔබට දාන්න නැති කොටස් ශීෂ්ඨට දාන්න නැති කොට බෑ කියන්නේ ඉගෙන ගන්න. ඒ නිසා අද තියෙන පාරිභෝගික සමාජයේ තියෙනවට සල්ලි තියනට බඩු අරගෙන ඇවිල්ලා මේ කරන විනාශයේදී එක උත්තරේ තියෙන ඇති කියන්නේ ඉගෙන ගන්න. පරිභෝග කට්ටිය ගෙදර දරුවෝ ඔක්කොමත් එක වගේ අම්මලා තාත්තලාත් එක වගේ එක්කෙනෙක් විතරක් කිව්වොත් මම නියතමානී වෙන්න ඕන අනිත් ඔක්කොම ඇවිල්ලා කියනවා ඔයා මේ පසුගාමීනි සමාජශීලී නෑනේ නෑ යා කියනවා මට ඇති ඇති කියන එක දන්නවනම් ඒක නාස්තික තීන්දුවක් නෙමෙයි මට ඇති ඒක දන්නේ නෑනේ අපි හිතනවා දැන් ඇති කිව්වොත් හෙටමදි වුණොත් ඒ නිසා අරගෙන තියාගත්ත ප්‍රශ්න නෑ කියලා ඉතින් ඇත්ත දෙන්න පටන් ගන්නවා ඒ නිසා ඒ වගේ දේවල් සමාජශීලී නෑ ඒ වගේ සීලී සමාජයේ විසින් කියන පසුගාමි කොහොමද කරන්න ඕනේ කියලා නෑ. ඇති කියන්නේ ඉගෙන ගන්න එක කිසි දෝෂයක් නෑ. ඒක බුදුරජාණන් මේ ප්‍රශ්න වලට අනිත් තැන් වලට උත්තර දෙන්නෙම නෑ. මේකෙදි ඇයි නොදෙන්නේ කියන ප්‍රශ්නේ අහනව කොටපාන. ඒක අනියමාර්ථ උත්තරය. ඇත්තට අද ඉන්න භික්ෂුන් වහන්සේලාගෙන් බannකොට පව් කියලා හිතෙනවා. මේ කියන්න හදන කාරණාව තියෙද්දී මොනවා හරි එකක් අල්ලන විශේෂඥ වගේ කතා හොඳයි අතට භික්ෂුවක් එකට පෞසුදු පහර දෙන්න ඕනේ එහෙනම් ඒක න්‍යායපත්‍ය පෙන්නලා දෙන්න බෑ මේක ගෙනියන්නේ බුදුහාම මේක මේක පෙන්නන්නයි කියලා ඒක පෙන්නන්නයි ඒ පටන් ගන්නකොටම කියන්නේ මොකද්ද මේ කවුරුවක්වත් බලන්න කල්පනා කරන්නේ නැති සත්‍ය කොහින්දලා ආවද කියලා අපි කට්ටිය ඉදලා කතා කරමුද වටිනවනේ ඉතින් පටන් ගන්න පැයක් විතර වෙනකොට පටන් ගත්ත දනම තමයි බුදුහාම කියලා තිනෝක පටන් ගන්න එක පිස්සු හැදෙනවා මාතෘකාව කර්ම વિશે කතා කරන්න යන්න එපා පිස්සු හැදෙනවා. ලෝක વિશે කතා කරන්න යන්න එපා පිස්සු හැදෙනවා. ඉතින් පටන් ගන්නකොට පිස්සර හැදෙන පිස්ස ඉවරනකොට පිස්සා. තමන් දැනගන්න මේක මොකේද යොමුව දෙන්නේ. මේ න්‍යායපත්‍ය කොතනද ගෙනියන්නේ කියන එක නම් ඒක දන්නවනම් අපි එක්කෙනෙක් එක්කෙනෙක් යටපත් කරන්න හදන්නේ අපි බුදුහාමුදුරු කියපේ ඉගෙන ගන්න එක විතරයි. ඇත්තටම අද තියෙන தත්ත්වෙදී මේ නවීන විද්‍යාවේ මොකද්ද හොඳක් කරලා තියෙනවා. බුදුන්සේ අසහනෙ දුරු කරන්න ඥානෙ පාවිච්චි කරන්න දෙපෙන්නලා තියෙනවා. විද්‍යාවෙන් කරන හදන පිස්සුවට හොඳ සාධාරණ උත්තරයක් දීලා කියනවා ඔක මම දන්නා නමුත් මම ඕක මහලුකොට සැලකුවේ නෑ මොකද ඕකෙන් අසහනෙ වැඩි කරනවා ඔන්නෝක මේ පැත්ත ගනින් අසහනෙ නෑ කිසි කෙනෙකුට නෑ බෑ කියන්නේ සයින්ස් වෙන කෙනෙකුට වඩා තමන්ගේ සීලය සම්බන්ධව තමන්ගේ දැනුම සම්බන්ධයෙන් හරි තමන්ට මානයක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් වෙන කෙනෙක්ට වඩා තම පහක් කියලා හිනවණක් ඇති වෙනවා නම් ඒ මානෙ ඇති වෙන වෙලාවේ සමහර විටක අපිට දකින්න පුළුවන් නම් ඒක මානයක් මේ ඇති වෙන්නේ මම මෙයාට වඩා උසස් කියලා හිතුවාම පහක් කියලා හිතුවා කියලා ඒ ඒ මානෙ ඇති වෙන වෙලාවේදී අර අනිත් කෙලෙස් වගේම ඒක මෙනෙහි කරන එක විතරමද කරන්නේ නැත්නම් ඒ මානෙ නැති කර ගැනීම සඳහා එහෙම නැත්නම් අර වෙන වෙනත් විදිහකදී අපි තීන මිද්‍යක් හරි රාගයක් හරි දිහා බලලා මේක තීන මිද්‍ය මේක රාගය කියලා හඳුනා ගැනීම පමණක්ම ඇතිද ඒක දිහා බලන්න කියන ප්‍රශ්නේ මම ඇත්තටම උත්තර ප්‍රශ්න දෙකයි උත්තර දෙකයි එකක් තමයි ප්‍රශ්නේ අඳුනා ගැනීම ඊට පස්සේ උත්තර හෙවීම ඉතින් අපි මේ දෙකේ මේ දෙකට දෙකට විදලා නෙමෙයි අපි වැඩ කරන්නේ අපි කෙලිම උත්තරේට යනවා ප්‍රශ්නේ අඳුනා ගන්න නැතුව උත්තරේට යනවා ඉතින් ඒක නා ඊට පස්සේ අදාළ නැති රෝග ලක්ෂණ වලට වෙදකම් කරන්න පටන් ගන්නවා රෝගේ අඳුර ගන්න නැතුව එනිසා බුදුරජාණන්සේ දේශනා කළා තිනවා "ද්වේමේ භික්ඛවේ තථාගතේන දේශනා පරියායන භවಂತಿ" කතමේ ද්වේ අච්ඡං අච්ඡේතෝ පස්සත පඨමම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත්ත නිබ්බිතත විරජ්‍යත විමුච්ඡත අයන් ဒ ුතිය ධම්මදේශනා. මහන්නේ මේ ලෝකේ තථාගත ධර්මයේ දේතවරයි එකක් තමයි වැරද්ද වැරද්දම සිත් අකුව. කලබල වෙන්න උත්තර දෙන්න යන්න එපා. මම දැන් මාන්නේ ඉන්නේ කියලා දන්නෝ එච්චරයි. ඒකට උත්තර ඕනෙත් නැහැ. ඇත්තට මාන්නේ මාන්නේ කියලා දන්නවා ඒක තමයි උත්තරේ. දන්නේ නැත්නම් ඒකට සනීප කරන්න බැරි ලේලා. අම්මට තාත්තට අත තියන්නත් බෑ, දරුවෝටත් තියන්නත් බෑ. ඉතින් ඌ ඇඳලානේ ඉන්නේ. කලෙ මොනින් නම් ලාය බේත් කරන්න බෑ. දැන් දන්නවා මං ඉන්නේ හීනමානේ, මං ඉන්නේ අධිකමානේ, මම ඉන්නේ සමමානේ. මුඛේ හරි කියලා දන්නවනම් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අත දික් කරන වේත් කරන්න. ධර්මයට අත දික් කරනවා. සබහා ධර්මයට අත දික් කරනවා. ඒ නිසා පළවෙනිම මොන කරන්නේ එතන පොඩි ක්ලච් එක රිලීස් කරන්න ඕනේ. පළවෙනි සැරේ තමන්ගේ ලෙඩේ අඳුනගත්ත ගම එහෙම ගියර් එකට දාන්න එපා. ක්ලච් එක රිලීස් කරලා තියන්න. ආ දැන් මම ඇඳලා ඉන්නේ. ඉනිසි කියන අපි කියන්නේ ඇඳලා. ඌ ඉන්නේ ඇඳලා. අඳින්නේ ගොනාට තමයි. ඉති වෙන හඳින එකක් නෑ. කොහොම ඇඳක් ගොනා. මේ ඇඳලා ඉන්නේ කියලා කිව්ව ගමන් අපි අපේ බજારයකින් අපි අයින් කරනවා. මොකාට ඇඳත් බෑ. අපිත් එක අපි ගැන ප්‍රകൃතිය හිතපන්නේ. තමන තමන් දැනගන්න පුළුවන් මම ඇඳලා නම් ඇඳලා ඉන්න බව දන්නේ නැත්නම් අපි හිතනවා මා මේ මම මේ නාටකෙම රජුරවන්න ඇඳලා ඉන්නේ. ඊළඟට ඒ වේදිකාව වෙන කෙනෙක් වෙන එකට ඇඳලා ඉන්න ඔගේ වැඩකට මම ගිතර යාළුකමට කතා කරන්න ගත්තොත් වේදිකාවේදී මම ඒ වෙලාවේ රජ කෙනෙක්ට ඇඳලා ඉන්නේ ඌ දොරටු පාලය වෙන්නේ නැති ඒ විදිහට කතා කරන්න ඕනේ අහන්නේ බෝ ඇඳලා ඉන්නවනම් නාරකම් টොප් එකට නම් කියන තාත්තික රංගපෑවයි කියලා අපිට පළවෙනි තෑග්ගත් හම් වෙන ඔස්කාර්. නමුත් වේදිකාවේදී තමසිනා කොහොමද කියලා එහෙනම් වේදිකාවේ කතා කරලා කරන ගත්තොත් අර රජහඳු පැත්තක තියලා බලහින් මිනිහට තේරෙනවා. ඒ අර මේ තුම්මං හන්දියේ එකේදී වෙනවා ඒ ඌ කඩුවක් කරන පැනවුවා නවතිනු ද්‍රවිඩය කියලා කියනවා. අපි කියන නවතිනු ද්‍රවුඩ කියනවා. නවතිනුත් දොර උඩ කියනවා. නාඩගම හොඳයි. හැබැයි අතින් යනකොට ද්‍රවිඩය කියන්න බෑ. ඌ කියන්නේ දොර උඩ කියලා. බලන්න විතර වෙනවා. මේ අධ්‍යක්ෂක සෞත්වි, ඊටලුවත් සෞත්වි අනිත් ටික හොඳයි. නවතිනුත් දොර උඩ. ඒ වගේ අපිට තේරෙන්නේ අපි මේ නාටකමත් තිබුත් තියෙනවා චරිතෙත් තියෙනවා. ඊළඟේ නාටකම හොඳ රංගපෑම තාකත්තේ රංගපෑම පස්සේ රවුල ගලවලා ඔටුන්න ගලවලා පස්සේ අපි නිකන් සිදි විරිස් තමයි. ඒ දෙක කරත හැකි අපිට. අපිට වෙලා තියෙන්නේ අපි වේදිකාවෙන් හැමදාම රජ වෙනවා කියලා ගෙදර ගිහලා වයිෂ්ට කතා කරුවොත් බිසව ඉතින් අපේ ඉස්කෝලේ හිටිය සර් කෙනෙක් මේ ඩිංකිරිමණික නාට්‍යයේ චිත්‍රපටයේ ඉඳලා තියෙනවා. තේජාසිනී රත්න කියන්නේ. නෑ නෑ විශ්වන්තරී කියන්නේ. විශ්වන්තර රජුරණ දුබේගා ඇවිල්ලා අපේ ඉස්කෝලේ ගුරු නිවාසෙ හිටිය තිය කොල්ලන් යන දේවිය කතා කරලා දේවිය නෙයි එන්නේ අරමසේ <laughs> එළියෙන්නත් නැහැ එතනින්නත් නැහැ. අර ඇඳපේක පෙන්නනවා. අපිත් ඒ වගේ ඇඳලා යාළුවෝ අතරදී අපි දන්නවා මූ ඇඳලා ඉන්නේ. මේ වෙලාවෙ හැටියට ඉන්න ඕනේ. හැබැයි ඊට පස්සේ අඳුන් ගැලෙවට පස්සේ වෙන එක. ඒතකොට පේනවා කොයි එකද සත්‍ය කියන්න බෑ. සමහරව අර නිවේදිකාවේ ඇඳපැදිල්ලම ගෙදරට ගිහිල්ලා පේනවා. සමහරව ගෙදර ඇඳපැදිල්ල වේදිකාවේ පේනවා. ඒ නිසා පළවෙනි එක තමයි අච්චන් අච්චතෝ පස්ස. තමන්ගේ අත්තරද්ද අත්තරද්ද වශයෙන් දකින්නවනේ. ඒත් ඕන කෙනෙකුට උදව් කරන්න. දෙක තමයි අච්චං අච්චිසෝ දිස්වා තත්ත නිම්පිද්දත විරජ්‍යත විමුක්තිය. වැරද්ද වරද ප්‍රශ්නේ. දැක ඒගෙන කලකිරියන්. අයින් වෑම්, වෙන් වෑම්. අපි කරන්න දැන වැරද්ද ඩිෆයින් කරන්නත් ඉස්සෙල්ලා දැනගන්න දෙන්න අයින් වෙන්න උත්සාහ කරනවා. ඒ කරන කෙනාට මොන විදියෙන්වත් වෙදකම් කරන්න බෑ. ලෙඩේට වෛර කරන මිනිහත් එක කවදාකවත් වෙදේ හරි වෙදකම හරියන්නේ නැහැ. ලෙඩේ අඳුර ගන්න ඕනේ. ලෙඩේ අඳුර ගන්න කවදාවත් දොස්තරට බෑ. ඒක 100 200ක් බෑ. කියන මිනිහා ලෙඩේ අඳුර ගන්නගෙන රෝග ලක්ෂණ පිළිබඳන කතාවෙන් දොස්තර මහත්තයා පොඩි නිර්ණයක් කළා ආයෙත් මෙයාට දාලා අහනවා මෙහෙමද කියලා. එයා කිව්වොත් නෑ නෑ ඔබ උඹට ඔබතුමාට විශේෂඥ නාන දිනු ඔබ මම ටෙක්නීෂියන් ලයින් නේද මේකිනු බලුවන් නම් අඳුර ගන්න මම කියන්නේ. කොමිටි. ඔයාට ඔයා විශේෂඥයා ඔයාට සල්ලි ගෙවනවා අර ටෙක්නීෂියන් ඉන්නවා මැෂින් තියෙනවා මං එනවා පුළුවන් නම් ලේ අඳුර ගන්න. මම දෙන්නේ නෑ. දොස්තර බොහොම සන්තයෙන් අර මොඩගේ සල්ලි ටික අරගෙන කියනවා කිසි දෙයක් නැහැ යන්න කියලා. මොඩකමට බේත් නැන්නේ. මොඩකමන කොහයක්වත් බේත් එහෙම නෙවෙයි. ඒ මනසට කියන දොස්තරවන්ට බඩයි රිදෙන්නේ. කෑවට පස්සේද රිදෙන්නේ. උදේට රිදෙන්නේ. ඒ ටික කිව්වොත් ඉතින් වෙටා ගන්න. ඒ ටික දැනගන්න දොස්තර සල්ලි ගත්තට ඥානෙ දින තමන් ගන්න. දොස්තර කරන්නේ අපේ මොඩකමෙන් සල්ලි ගන්න එක විතරයි. නීතිඥයා අපේ ඉඩම් වලට අපිම පරද්දලා අපේ සල්ලි අරන අනික් මිනිහට කතා කරනවා. නීතිඥයා කියන්නේ අන්නේ මිනිහට. අපේ හිතමට අපිව පරද්දලා අපි මුසල් යන අනිපතර කතා කරනවා. ක්‍රිකට් කහන එක රටේදී උණු වෙලා එහා පැත්ත පිළිම් පාෂියක් කරගෙන පරදිනවා සල්ලි වලට. ආද තියෙන ලෝකේ ගැන දන්නවනම් ඒක ඒක අපි ඇති වශයෙන් දන්නවනම් තියෙන තන්නේ කරන ආඩනමක් විතරයි. හැබැයි ඒ නාටකමේ කොටසක් අපි ළඟ තියෙනවා. අපි ළඟ අරක මාන්නක් කාර්කමේ තමන්ට හීනමානිනවා. ආන්නේක කෙලිම කියන්න පුළුවන් කියලා තමයි බුදුහාමුදුරුවෝ. තමන්ගේ යාළුවෙක් ඉන්නවනම් කියන්න බුණා එයත් බුදුහාමුදුරුවෝ තමයි. එයාට කියන්න පුළුවන් නම් උඹ ඔය ඉන්නේ ඇඳලා. ඒ තරහට නෙවෙයි කියන්නේ. අම්මලා තාත්තලා කියන්න බෑ. අම්මලා තාත්තලා යාළුවෝ නම් කියයි. කියන්න මං කියන බුදුහාමුදුරුවෝ තමයි. එයාට හරියටම අපේ ප්‍රතිබිම්බේ පේනවා. ඔය පුද්ගල වේදේ නැතුව ඕක පේන එකම සයිසික තමයි සතිය. සතියේ පෙන්ලා දෙනවා. නැන්දට පස්සේ හරි පෙන්ලා දෙනවා. හරි. විතාම තාවලක තාත්වික රඟපෑවට ඇඳලා තියෙන ගුණාට තමයි. ඉතින් ටික කාලෙකින් ඒක දැනගත්තට පස්සේ මේ දැන ගැනීම හරහාම දස්සනා පහතබ්බා කියලා ධර්මයෙන් දේශනා කරනවා. මගේ මේ මෝඩකමයි තියෙන කියලා දන්නවනම් ඒ දන්න ඥාණයට මොනම මෝඩකමටත් ඉස්සරහින් ඉන්න බෑ. ඒක කියන්නේ මොනම විස බීජයකටවත් අවුව ඉවසන්න බෑ. මෝන විස බීජ දෙන කවට විරන ප්‍රකාශ ශක්තිය ආපු ගම විස බීජ ශක්තිය නැති වෙනවා. හැංගිච්ච ගම විස බීජ ශක්තිය වැඩනවා අවුව පච වෙනවා. අපිට කියන්නේ ප්‍රකාශ කරන්නේ ප්‍රකාශ කරන්නේ එහෙලි කරන එක. ඒ නිසා අපිට සංඥා වංශල තියෙන්නේ ආවි කතායිස පාසුවත. අපි වැරද්දක් තියෙනවා වෙනකොට හෙලි කරපන්. හෙලි කරපුවා එයා සිල්වන්ත කෙනෙක් නා. එයා බුදුහාමුදුරු නෙවෙයි. නමුත් තවත් පොරොන්දු වෙච්ච භික්ෂුවක් ළඟට ගිහිල්ලා ඇතිලි බඳගෙන කියනවා මෙන්න මේ මේ වාචි වැරද්දක් සිද්ධ වුණා. එතකොට කියන හොඳයි ඒක දකින්න දකින අනාගතයට ආය ඉස්සරහට සංවර වෙන්නේ කියලා. ඒක කියන්නේ අදට බුදුහාමුදුරේ යාට දීලා තියෙන ඉතින් ඒක නම එකනට වැරදි පෙන්නලා දීලා අඤ්ඤමඤ්ඤ පච්චේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන නැගිටිනවා. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම ඕන දේ තමයි වැරද්දට අපිට උන තියෙන මේ පඬිතුකම් දැනගන්නනේ. හැකියාවෙන් දැනගන්නේ මොනම හැකියාවක්වත් නැහැ. අපිට තියෙන වටිනාම හැකියාව තමයි තව ළඟ තියෙන අඩුපාඩුකම් ටික. තමන් ළඟ තියෙන කෙලස් ටික, තමන් ළඟ තියෙන ඇබ්බැහි ටික මේ ගැටුම තුලින් ඉවත් වෙන්නේ නැත්තම් අතු වෙන්නේ නැහැ. සමාජයත් එක්ක ගැටුමින් ආචාර ධර්ම වලදීනේ අපේ අඩුපාඩුකම් මත වෙන්නේ. ඒ නිසා අපි සමාජේ පාවිච්චි කරන කන්නාඩියකට. ඒකල වැඳලා පිටිපස්සෙන් කියලා කියනවා අනේ මෑතී මෙහෙම දෙයක් වුණා නම් මට සමා වෙන්න. ඔබතුමා තමයි දන්නේ පක්ෂ මගේ මේකට පක්ෂ වෙච්ච අනික කොටස තමයි දන්නේ මගේ ක්‍රියාකාරකම්. එහෙම නැත්නම් අපිට අපේ ප්‍රතිබිම්බේ අපේ ඇහැට මුළු ලෝකෙම බලන්න පුළුවන් වුණාට ඇහැට හැපෙන්නේ නැහැ. කද්දාවත් පේන්නේ නැහැ. ඇහි රූපේ බලන්න ඇහැට ප්‍රතිබිම්බයක් තියෙනවා. අපි නිල්ලම ඉන්න කාලේ සෙල්ලමක් කරා ඔක්කොම ළමයි පෙන්ෂන් ගත්ත ටීචර්ස්ලායි ඒගොල්ලන්ගේ දූ දරුවෝ එකතු වෙලා ස්ටේජ් එකට දෙන්නෙක් නගිනවා. නැගලා මෙයාගේ පිටිපස්සේ බෝඩ් එකක් ගහලා තිනවා. අරයාගේ පිටිපස්සේ බෝඩ් එකක් ගහලා. මෙයාගේ පිටිපස්සේ තියෙනවා එළදෙන කියලා ගහලා තිනවා කියලා ඉතම. අරයාගේ පිටිපස්සේ ලිපි කඩුවා කියලා ගහලා තිනවා. දැන් දෙන්නට දෙන්න ප්‍රශ්න කරලා මගේ පිටිපස්සේ තියෙන බෝඩ් එක අරයා දෙන උත්තර වලින් අල්ලන්න ඕනේ. දැන් ප්‍රශ්න කරුවොත් උත්තර දෙන්න ඕනේ. ඉතින් මට ඉඳගෙන ඉන්න කට්ටිය බලාගෙන ඉන්නවා බෝඩ් එක ගහලා. ඉතින් අහනවා මේ මම කවුද? අරයා කියනවා මේ ජීවත් වෙන මේ මිනිස්සු මේ ප්‍රාණියෙක් ගැන සඳහන් කරලා තියෙනවා. හරකෙක් කියන්නේ එයා අහුවෙන්නේ නැති වෙන. ඒතර ඒතර යහනේ මං කවුද? ඔයත් තියෙන්නේ ප්‍රාණියෙක් තමයි. ඉතින් ආයෙත් අහනවා. මේ සත්තුද මනුස්සද? ඒකට යාට කරන්න දෙන්නේ නැහැ සත්තු සත්තු. ඉතින් යාන මම සතෙන්ද මනුස්සෙ නෑ ඔයා මනුස්සෙ. ඊට පස්සේ කොටු කරලා කොටු කරලා කොටු කරලා එක ඔච්චර එකන තමන් පිටිපස්සේ ඉන්න කරන අඳුරගත්තේ යාදිනු. එනිසා අපේ දෙබස යන්නේ මගේ පිටිපස්සේ මට පේන්නේ නැති බෝඩ් එක හරස් ප්‍රශ්න වලින් අරයන් අල්ලන්නේ. එච්චරයි භාවනා කරනවා කියන්නේ. අපි පිටිපස්සේ ගහලා තියෙන බෝඩ් එකක් මම තියෙන රාගෙද, ද්වේෂෙද, මොහොතලා අපි දන්නේ නැහැ. නමුත් අපි හැසිරෙන කෙනා දන්නවා මේ මේ මනස යන්නේ මේ ආවල් තණ්ඩ කියලා. ඉතින් අපි දෙපසේ යන්න ඕනේ, කමඨාන සුද්ධ වෙන්න ඕනේ, තමන්ගේ තියෙන අඩු අඩු අල්ලගන්න. ඒක අල්ලීමට තියෙන නිහතමානීකමම ඒක ඇල්ලීමට තියෙන සරලකමම ඇති භාවනාවට කෙලස් කපන. ඒක දැනගෙන මට තියෙන මානකාරකමක් සීලේ නිසා. මට තියෙන මාන්නාකාරකමත් සමාධිය නිසා නම් බුදුහාමරෝ කට්ට ඇරලා කියන අසත්පුරුසයි. සීලය නිසා මාන්නාකාර වීම අසත්පුරුසයි. සීලය නිසා. උන්ට සමාධියත් තියෙන නිසා මාන්නාකාරය අසත්පුරුසයි කියලා අසත්පුරුෂ සත්පුරුෂ සූත්‍රය කියලා එකක් තියෙනවා මජ්ක්‍ධිමනිකායේ. අපි ළඟ තියෙන ಗುಣ සේරම පෙන්නලා තිනවා. ඒ මොන ගුණයක් නිසා හෝ අනික් අය මට වැඩිය පහත් මම උසස් කියලා හිතුවනම් හොදලා කොට ගන්න නිසා අපි ಗುಣ වඩන ගමන් ಗುಣ හංගන්න දැනගන්න ಗುಣ දියුණු කරන ගමන් නිහතමානී වෙන්න ඕනේ ඊ කටල පිරෙන්න පිරෙන්න පාත් වෙනවා වගේ ಗುಣ ගා උඩ යන්න උඩ යන්න දැල්ල පල්ලෙහාට නැවෙනවා වගේ ඒ ගුණය අද කිසිම ඉස්කෝලේක කිසිම අධ්‍යාපන ආයතන උගන්වන්නේ නැහැ. ඒකේ උගන්වන්නේ ඔළුව තවත් උඩට උස්සන කතාවක්. ඉතින් ගැටුම් වැඩි. භාවනාවට ආවට පස්සේ මේ වගේ දැන් ආවට පස්සේ අපි කරන බඳ නියතමානීව කිසි විදිහකට අංග උස්සන්න යන්නේ නැහැ. කියා පාණ්ඩ යන්නේ නැහැ. ಗುಣ හෙලි කරන්න යන්නේ. වසංගකට ජීවත් වෙන්න ගියාම හැම කෙනෙක්ම දන්නවා හැම කෙනෙක් ගාම manussකම පිළිලා තියෙනවා කියලා. අනිත් තැනක නෑනේ මිනිස්සෙක් පේන්නේ නෑනේ ගෑණියක් පේන්නේ. දෙමළෙක් පේන්නේ. ලොක්ෙක් පේන්නේ. ඒ මොනවද දැක්කත් manussකම පේන්නේ නෑ. අපි මෙතෙන්දි කරන්නේ මේ සියලු ගුණ ධර්ම manussකමට යට කරනවා. ඒක කොහොම කරන්නේ? මිනිස්සෙක්නේ. ඊට පස්සේ බලමු මේ මනුස්සයාගේ තියෙන දක්ෂකම මනුස්සයාගේ තියෙන ලිංගය මොකද්ද සිංහලද දෙමළද දෙවෙනියට බලමු කියලා. ඉතින් ඒක නැත්තම් මන්නම් මොනම ආගමකට සරකන්නේ මනුස්සකමත් දහලකන එක ලොකුම ආගමකට. අපි ළඟ මනුස්සකම හිටින්නේ පිට රූපේ බලපුවා. ඒ නිසා මාන්නේ හෝ එනකොට දැනගන්න පුළුවන් නම් දෙවෙනි උත්තරේ මාන්නේට උත්තර තියෙනවා. දැන ගැනීම සාර්ථක වෙනකොට කෙවෙනි උත්තරට ඉබේමත් යනවා. ඒක සත්‍යයත් එක්ක සම්පජඤ්ඤය හැදෙනවා වගේ. ඒක ඇත්තට වෙනම ස්ටේජ් එකක් වෙනම වැඩපිළිවෙලක් හැබැයි ඒක ඉබේ සිද්ධ වෙන එකක්. දැනගත යුතු දේ තමයි වැරද්ද ප්‍රමාණ කිරීම. අන්දර මම මේ කියනකොට මම මේ කියන දේ තේරෙනවා කියලා. තේරෙනවා කියලා කිව්වොත් ඒත් බයිනවා මම හැබැයි. ඒත් මානකාරකමයි. මේ උත්තරේ හොඳයි. තේරෙනවා වගේ හිතෙනවා කියලා ඔළුව කාක්කලා ඉන්න එකයි තියෙන්නේ මොනවා කිව්වත් බණි බැනුම් අහන ලෝකයක් තියෙනවා මගේ කට උල් වෙලා තියෙන්නේ මොන જાති කිව්වත් මට කවුරු බණින්න ඉන්න තින්ද බේරලා ඉන්නවා මටත් කවුරුහරි බණින්න ආවත් එහෙම ඔළුව කුඩු කරයි ඒ නිසා ඌව ගණන් ගන්න එපා මම බෙන්න කියලා ගණන් ගන්න එපා මගේ ඔළුව කුඩු වෙලා නැහැ කියලා ගණන් ගන්නත් එපා කොහොම හරි ආපේකේ නියතමානී වෙලා වර්තමානයේ ඊතපාතනයේ පුම්බනේ වල අතහැරලා තමන්ගේ ගුණවත්කම් හපන්කම අනුන්ට හුවා දැක්වීමක් ඕනේ නැත. උකාමරෙල දිනේ තමන්ගේ පුළුවන් කාර්කම් හපන්කම් ගුණවත්කම් අනුන්ට හුවා දැක්වීමක් ඕනේ නැත. තමයි යෝගාවචරික වශයෙන් කටයුතු කරන අපි ඔක්කොම එකම බෝට්ටුවේ ඉන්න මග්ගියෝ විතරයි. දැන් අපිට ඥාන 20ක් 30ක් විතර අරන් තියෙන සාකච්ඡාවට ඉතින් මම හිතනවා අපි මෙතෙන්දී ඊතාවතා ආදී ගාථා සාධ්‍යහනකට පිළිතුරු කියලා යෝජනා කරන්න. මේ මකින් අපි පෙනීන පෙනීමට උදව් උපකාර කරන සීල දිනාට පින්පමුණලා ඥාතින් සීපත් කරලා අපේ අපගේ ප්‍රාර්ථනා ඍජු කර ගැනීමෙන් ඊතාවතා ආදී ගාථා සාධ්‍යහනා කිරීමෙන් ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සචිවරය සම්පූර්ණ කරනවා. ඊතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ဣ ත්තාවතාචං